දැයි ශිළු දිනාටම පෙරවන් සරණයි. එයාදත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාව නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ආර්දනා කරමු ලිඛිත ප්‍රශ්න වලින් සභාව පටන් අර ගන්න විදියට. ගෞරවනීය ධම්මජීව ස්වාමීන් වහන්සේ අපගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට කරුණාකර අවසර දෙමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. අද ප්‍රශ්න 22ක් තිබේ. දරු ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නයේ කොටස් තුනක් ඇත. පළවෙනි කොටස ඔබතුමා කරන දේවල් සහ වෙන දේවල් ගැන දේශනා කළා. එයට උදාහරණයක් දුන්නොත් මට හොඳින්ම වටහා ගත හැකි වනු ඇත. ඒකට උත්තරයක් දෙන්න. ඒක කියන්නේ බලන, පෙනෙන, අහන, ඇහෙන, කරන, කෙරෙන කියන මේ දෙකේ ගම්‍යාර්ථය තමයි මම මේ දෙන්න හදන්නේ. ලෝකේ කරන දේවල් තියෙනවා අපිට කෙරෙන දේවල් තියෙනවා. අපි බලන දේවල් තියෙනවා පෙනෙන දේවල් තියෙනවා. ඉතින් බලන දේවල් චේතනාපූර්වකව කරනවා. පේන දේවල් චේතනාපූර්වකව නැතුව කරනවා. ඉතින් ඒක නිසා අපි වින් ස්ක්‍රීන් එක බලන් ඩ්‍රයිවිං කරනකොට සයිඩ් කණ්ණාඩි දේවල් පේනවා. නමුත් අපි බලන්නේ වින්ස්ක්‍රීන් එක දිහා. ඒක දිහා බලන යන තාක්කල් ඇක්සිඩන්ට් වෙනවා. අපි සයිඩ් කණ්ණාඩි දිහා බලන ඒක බලාගෙන වින්ස්ක්‍රීන් එක පේන්න හරිදත් ඇක්සිඩන්ට්. ඒ නිසා මූල කර්මස්ථාන කියන්නේ වින්ස්ක්‍රීන් එක කියලා හිතාගන්න. අනිකුත් ඕන දේවල් පේන්න පුළුවන්. නමුත් Taman මූල කර්මස්ථානත් එක්ක දිගට යන ගමන් බැලිය යුතු දේ මේකයි කියලා දන්න තාක්කල් මොන දේ පෙනුනත් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ නිදර්ශනයක් තමයි ඉතින් දෙන්න පුළුවන් නේ මම දන්න ඊට වැඩිය තියෙන. මේ කියනකොට තේරෙන්නවද නැද්ද කියන්න මට තේරෙන්නේ. දෙවැනි කොටස ඔබතුමා කියන සතිය යනු අතීතය සහ අනාගතය අමතක කර මේ මොහොතේ වර්තමානයේ ජීවත් වීමද භාවනාව gedara වැඩ කරන විටත් කළ හැකිද? මෙම භාවනා ශාලාවට පැමිණෙන්නේ අතීත මම භාවනාශාලාවට පැමිණෙන්නේ අතීතයේ වේදනා මෙන්ම අවිනිශ්චිත අනාගතයේ බරද දොරකඩ තබාය. මට එවිට සැහැල්ලුවක් දැනේ. එහෙත් භාවනාශාලාවෙන් පිට වෙන විට නැවත ඒවා ඔසවා ගන්නට සිදුවේ. එහෙම ඇත්තටම වෙන් කරලා කියන්න බෑ. අපිට එහෙම නැතර කරලා එන්න පුළුවන් තරම් විධාන ශක්තියක් තියෙනවා නම් අපි මෙච්චර දැන දැන දුක් දාගන්න එකක් නැහැ. මේ එකම දෙයක්වත් අතීත අනාගත හෝ වර්තමාන අපි දෝනේ න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ පුළුවන් තරම් අපිට තියෙනවා නම් ඉක්මීමක් පුළුවන් තරම් හිත වර්තමානයේ පැවැත්වීමට උත්සාහ කරන එක තමයි අපි කරන්නේ ඒක නිසා මේ අහන ප්‍රශ්න උත්තර සඳහා තමයි ওই මූලිකවමටහන් මා පැයක බණක් කියලා තියෙන්නේ කොහොමද මොකද්ද සතිය කියන්නේ පටියා ඉඳගෙන ඉන්නකොට කොහොමද කරන්නේ සක්මන් කරනකොට කොහොමද කරන්නේ ජීවිතේ එදිනදා වැඩ කරනකොට කොහොමද කරන්න කියලා ඒක මේ වෙනකොට දෙසරයක් දාලා දුන්නා කියලා කිව්වා. ඉතින් මම කියන තුන්වෙනි සැරේටත් මේ කියන එකට අහු කන් දෙන්න වෙනවා. එතකොට නම් තේරෙයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක 10 සැරයක් අහුවත් ප්‍රශ්නයක් නැහැ. කොහොමද ඒක හිතවත්ද ගන්නයි ඕනේ. ඒකේ පැහැදිලිවම කියනවා ඉඳ භාවනා ශාලාවේ ඉඳගෙන මෙහෙමයි. සක්මනේ කරනකොට මෙහෙමයි, දිනදා වැඩ කරනකොට මෙහෙමයි කියලා. ඒකමයි වෙන විදිහකට අහලා තියෙන්නේ. ඒක නිසා මේ භාවනා කරද්දී යම් යම් පොඩි අත්දැකීම් තියාගෙන නැවත මේ දේශනාවට අහුම්කම් දෙන්න මම කියන්නේ ඒක විතරයි ලෝකේ තියෙන එකම දේ කියලා. නමුත් මේ ප්‍රශ්නට උත්තර තියෙන නිසා මම කියනවා නැවත මූලික උපදේශ පන්තිට අහුම්කම් දෙන එක තමයි මේකට කරන්න තියෙන උත්තරේ. අවසාන කොටස සක්මන් භාවනාව දිනු කළ විට බස් නැවතුම් වලට යන විටත් සක්මන් භාවනාව කළ හැකිද? ඔබතුමාට තෙරුවන් සරණයි. අපිට පුළුවන් ඒක ඉම්ප්‍රොවයිස් කරගන්න යන වැඩේ අවිචින වේලාවෙදිත් කරගන්න සාමාන්‍ය සක්මණ පුරුදු කරාට පස්සේ ඒක අතිරේක වැඩක් විදිහට කරන්න පුළුවන්. ඒ තින්නේ හැබැයි පුරුදු වෙන්න බෑ. දෙවැනි ප්‍රශ්නය අතිපූජ්‍ය ධම්මකීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි ඔබ වහන්සේ කෙරෙහි ඉමහත් ගෞරවයෙන් ලියමි. සියල්ල සොයා යන විට කිසිවක් නොමැති තැනකට පැමිණියෙමි. එතන විඥාණයන්ට ආහාර නැත. බටනලාව පිඹගෙන මාර්යාටද පයින් පහරක් ඇසීමට හැකිවිය. ගහක් ගලක්සේ නොසැලී සිටිය හැකි තැනකි. So everything became nothing and nothing became everything. ඔබ වහන්සේට බොහෝ පින් තෙරුවන් සරණයි. මේක තමයි ඇත්තටම ඔය නාගාර්ජුන පාදයන්ගේ මූල ධර්මාධ්‍යම කාරිකාවේ ලෝකේ තියෙන තර්කයේ පිළිබඳ තියෙන ශ්‍රේෂ්ඨම පොත. ඒකේ ඔය ශූන්‍යතාවය තමයි පෙන්වන්නේ. ඒ ශූන්‍යතාව කියන්නේ යමක් නැත්තනක් නෙවෙයි. ඒක මේ සාපේක්ෂතනක්. එතන ගියොත් විතරයි ජීවත් වීම කෙරෙන්නේ අංග සම්පූර්ණ අනික හැම වෙලාවෙම අපි අපේ ජීවිතය ආංශිකයි. ඒ නිසා මේ ශූන්‍යතාවය සහ පිරිච්ඡ ගතිය, සම්පත්‍ති කරගතිය දෙකම එකම කාසිය දෙපැත්ත. ඒකද ඒක ඒ දෙපැත්තම ආගමිකයි දෙපැත්තම දාර්ශනිකයි දෙපැත්තම ආධ්‍යාත්මිකයි දෙපැත්තම මිස්ටික්ස් කියලා කියනවා. අපි ඉන්නේ ওই දෙකේ එකටව ගන්න තැනක මේ මෙටීරියලිස්ටික් තැනක ඉතින් මෙතෙන්ට යන්න පුළුවන් පිළිච්චකම හරහා යන්නත් පුළුවන් මොනවාක්වත් නැත්නම් හරහා යන්නත් පුළුවන්. ඉතින් එක එකන එක එක විදිහට මේක අර්ථකථන දෙනවා. කොහොමද මේක මැරෙන්න ඉස්සලා පොඩ්ඩක් ටික ඔලගා ගත්තා නම් රස බලා ගත්තා නම් අංකීටි කටකා ගත්තා නම් ඒක ලুকু දෙයක් කියලා හිතා ගන්න. තුන්වෙනි ප්‍රශ්නය අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේ අද උදෑසන පර්යන්ත භාවනාවේදී මගේ හුස්ම කෙමෙන් කෙමෙන් තුනී වී යන ආකාරයේද පසුව සෑම ප්‍රාශ්වාසයක්ම සම්පූර්ණයෙන් වගේ අවසන් වී අනතුරුව ආශ්වාසය පටන් ගන්නා බව වැටහිනි. නැවතත් කෙමෙන් කෙමෙන් හුස්ම හොඳින් දැනෙන තත්වයට පැමිණ ආයෙත් තුනිවි යයි. මෙය දිගටම සිදුවිය. මේ අතරතුර වෙනත් සිතුවිලි ආවත් එය මාගේ භාවනාවට කරදරයක් නොවිය. කවදා තවද වෙනදා දැනෙන වේදනාවන්ද එතරම් කරදරයක් නොවිය. එමීරියාවේම ගලක් මෙන් සිටිය හැකි විය. ඔබ වහන්සේගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔය ඒක ඇත්තටම අපි මෙතෙන් නොදැක්ක පැත්තක් නිසා ගුඩ গুপ্ত පැත්තක් නිසා අපිට ආධ්‍යාත්මික ජීවිතයේ සමබර භාවයක් ගන්න මේක පුළුවන් තරම් හුරු කර ගන්නවා. මේක නිකන් gedara ගියා වාගේ තමන්ගේ හැබෑ නිවහන කර ගන්න පුළුවන් නම් එතකොට තේනවා ඒකෙන් පිට හැම තැනකම තියෙන මායාව. ඒකෙන් දෙන හැම තැනකම තියෙන හීනයක්, මිරිඟුවක්. මේ මිරිඟුවට සාපේක්ෂව මෙතන තියෙනවා නොපෙරලෙන දුක් නොදෙන තැනක්. මේ දෙක සමබර කරගත්තොත් දැන් මේ යන්තම් දැකබලු එක නෙචිනේ. මේක පුළුවන් තරම් ජීවිතයේ 50ක් විතර කරගත්තොත් මේ දෙක එකිනෙකට ප්‍රතිවින හැටි දැක ගන්න පුළුවන්. ඒක නිසා ඒක පටන් ගන්න දවසේ ඒකට යන්තම් ගිහිල්ලා ඉබිලා බලන වෙලාවේ ලොකු වෙනසක් තේරෙනවා. නමුත් ඒකෙන් මේ එන්නේ එන්නේ එන්නේ මේක කරන්න පින තියෙන බව තේරෙනවා. ඒ නිසා ජීවන රටාව සකස් කරගන්න ඕනේ. කතාව සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන මෙන්න මේ හිතන වැඩි වැඩි ඇසුරු කරන්න පුළුවන් යන්න පුළුවන් තැනක් විදිහට හදාගන්න එක තමන්ගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන එක තමයි කරන්න තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මෙම ප්‍රශ්න ඊතා දිග බැවින් කොටස් තුනකට ඉදිරිපත් කරමි. පළවෙනි කොටස පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල අතුරුදහන් වූ පසු විවිෂණ ඊතා සහනශීලී අවස්ථාවේදී කිසිවක් මෙනෙහි නොකළොත් නොයෙකුත් සම්දර්ශන දැකගත හැක. එවිට හිතර නිදැල්ලේ ඉන්ට ඉඩදීම යෝග්‍යද? කොයි යමක් කරනවා නම් ඒ කරන හැම එකකම මම නියෝජනය වෙනවා. සක්කාය දිට්ඨිය, මාන්නේ. ඒක නිසා මෙතනදී යමක් නොකර සිටනවා කියලා කියන්නේ අමාරුවෙන් නැති කරගත්ත සක්කාය දිට්ඨිය නැතුවම ඉස උසන්න දෙන්නේ නැතුවම දිගට පැවැත්තියි. ඉතින් ඒ නිසා එතන කල යුත්තේ මොකද්ද කියලා අහුවොත් යමක් නොකර සිටීම කියලා තමයි කියන්නේ. නමුත් මේ විඥානයේ නැත්නම් මේ සක්කාය දිට්ඨිය කොහොම හරි අපිව පොළඹවා ගන්නවා යමක් කරන්න, චේතනා කරන්න, අදිෂ්ඨාන කරන්න ප්‍රාර්ථනා ඇතිකරනද සකස්කරනද සංස්කරණය කරනද ඒ හරහා ආය විඥාණයට පොහොර ගන්න හදනවා. ඒ නිසා ඒ විඥාණය හෝ තමන්ගේ හිත දෙන මේ ගොඩ පෙරක දෝරුකම්. කල්ලනෝ දැනගෙන ගියොත් නම් ඒ යෝගාචරට නිසකව ඒතන ගත කරන්න පුළුවන් හිම නැත්තම් එතන ගියාම මොනවාක්වත් <clears throat> ප්‍රශ්නයක් නැතිකම ප්‍රශ්නයක් වෙනවා. කරදරයක් නැතිකම ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා විහිං කරදර දාලා යනවා. ඒ නිසා එතෙන් ගියේ පළවෙනි සැරේ ඒ අඩුපාඩුකම් ටික තියෙනවා. නැවත නැවත යන්න ඕනේ එතන ගියාට පස්සේ ඒ බුදියන කොට යන්න බුදියන් දැරලා තමන්න කොච්චර වෙලා චේතනා කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා දැනගන්න. ඒක නිසා ඒක එක සැරේම කරගන්න බැරි වුණා කියලා කනගාටු වෙන්න එපා. අනිත් දවසේ යනකොට ලෑස්ති මනසකින් යන්නේ එකයි කරන්න තියෙන්නේ. දෙවැනි කොටස ඉහත අවස්ථාවේදී එනම් හුස්ම හුස්ම අතුරුදහන් අතුරුදහන් වූ විට හුස්ම රැල්ල අතුරුදහන් වූ විට පටිච්ච සමුප්පාදය ආර්ය අෂ්ටාංගික මාර්ගය මෛත්‍රී භාවනාව පිළිකුල් භාවනාව වනාහි මෙනෙහි කිරීම කළ හැකි බව අත්දැක ඇත. සාමාන්‍යයෙන් මේ භාවනා කරන විට වෙනවාට වඩා ඊට වේගයකින්ද කළ හැකිය. මෙම අවස්ථාවේ ඉහත සඳහන් ලෙස භාවනා වැඩිම වඩා යහපත්ද කරුණාකර පහදා දෙන්න. මට ඉස්සලා කිව් එකේ එක සඳහන් වෙනවා මොනව ආවත් ඒ හැම එකක්ම ඇහැට කුණක් වටනවා වගේ. පිසුසු කරගත් එකට යමක් නොදා සංස්කරණය නොකර සකස් කිරීම නොකර ඉන්න උත්සාහ කිරීම තමයි මේ විපස්සනාව කියන එකේ යෝනිසුමනසිකාරය කියන එකේ අදහස් කරන්නේ. නමුත් අපේ හිත පුදුම ක්‍රාෆ්ටි අපේ හිත පුදුම ෂටයි පුදුම මායාකාරී කොහෙන් හරි විඥාණයට ආහාර හොයනවා. මොනවා හරි සලස්මක් දාලා ආහාර හොයනවා. ඉතින් ඒක නතර කරනවා කිව්වහම හරිම අමාරුයි. මොකද මේ කර්මාන්තශීලී වෙලා හිත මේ විවේක වෙන හැටි දන්නේම නැහැ. බුදුහාමුදුරු මොන තාලෙන් විවේක ආරම්භ දුන්නත් අපි මේ පෑදීජයට බොරදී එකතු කරගන්නවා. අපි අර අනාකූල ප්‍රවාහය ආකූල කරන්න හදනවා. මේ ගලන ගඟට ගලන්න ඇරලා කොඩබිමක ඉඳගෙන ඒක දිහා බලන්න බෑ. අරකට ඇඟිලි දාන්න හිතෙනවා. අර කලවම් කරන්න හිතෙනවා. ඇඟිලි ගහපු ගමන් ඇඟිල්ල තෙවෙනවා. ඒ නිසා මේ වෙලාවේදී යමක් නොකර සිටීම තපස කියලා කියනවා. භ්‍රමචර්ය කියලා කියනවා. හරිම මහත්. අපිට මේ කරන දේවල් වල අමාරුකමයි මේ භෞතික ලෝකේ තියෙන්නේ. ආධ්‍යාත්මික ලෝකේ තියෙන්නේ යමක් නොකර සිටීම. ආයිති ඒක අමාරුකම තේරෙනවා. මේක නම්බුකාර වචන රාශියක් දාගෙන අරක අවුල් කරගන්න හදන හැටි. සමාධිය කෙලවර ඇස්විවර කරන විට මෙම රූපය පෙනේ. මේ මේ ප්‍රශ්නේ අසන්න විශේෂණ සටහනක් දාලා තියෙනවා. මට මෙහෙම කියන්න එපා කියලා. කරත්ත රෝධයක් වගේ නොකිය ගරු ස්වාමීන් වහන්සේට මේ පෙන්වන්න. නෑ මොනවා පෙන්වන්නත් කක්කා. එච්චරයි කියන්නේ මට මට මොකක්වත් බලන්න ඕනේ මට මොනවාක්වත් කියන්න ඕනේ නැහැ ඒ මොනවා බෙනුනත් Tamange අවධානය කඩන්න හදනවා මේ පිරිසුදු කරගෙන පාරේ අනේකයට නානාපකාර බහුරූපෝලම් පාලා මේක එක විදිහට අපි අවශ්‍ය ගන්න හදනවා. ඉතින් අපිට ඒ වෙලාවේ දැක්කට නොදැක්කා වගේ, ඇහුනට නැහුණා වගේ, දැනුණට නොදැනුණා වගේ, වැටුණාට නොවැටුණා වගේ ඉඳලා අර හදාගත්ත චිත්තක්ෂණය බේර ගන්නවයි කියන එක ඒක ලේසි නෑ. ඒක නිසා මේ ප්‍රශ්න තුනම එකමයි තියෙන්නේ. මේක පිරිසුදු වෙගෙන එනකොට අපේ හිත විවිධ හැඩතලමවනවා. විවිධ බහුරූපෝලම් අවනවා. මේ හැම එකකින්ම අහන්නේ මේ මම ලස්සන නැද්ද? මම පොරක් නෙමෙයිද? මට අයියා වෙන්න බැරිද? හැම ඒ ඒ අර අර තියෙන මාන්නේ ඉස්මතු කරන්න හැටි හරිම අහිංසකයි. හැබැයි කෙලෙසන එක 100ක් කරනවා. ඉතින් ඒ වගේ වෙලාවක ඒව දැනගෙන මේ වංචනික ධර්ම, ෂාට ධර්ම, මායාවි ධර්ම වැඩ කරන හැටි දැනගන්න බුදු කෙනෙක් පහළ වෙන්නේ නැතුව අපි භාවනා කරුවොත් අපි කොහේ යයිද? භාවනා සාර්ථක වෙන්න වෙන්න අපි කොහෙදෝ නැති තන්දේ කුණු පාරට ඇදලා දාගන්න එකයි කරන්නේ. අපි පැත්තේ තියෙනවා මේ දඬු වෙර පෙරහැර කියලා එකක්. මේ දඬු වෙර පෙරහැර යනකොට උණ උණ බට අරගෙන බෙරේ වගේ තියෙන ඒක ස්ලිට් එකක් අයින් කරලා තට්ටු කරපුවම කටකටස් කරලා හද්ද ඇහෙනවා. කොණ්ඩු බව බැරගෙන පෙරහැර යනවා. කලින් එකෙක් යනවා ගිහිල්ලා කියනවා දඬු වෙර පෙරහැර එනෝ ලන්දේ තියෙන කුණු පාරට දාපියෝ කියාගෙන යනවා. දැන් යෝගාවචරයත් අර අහක් තියෙන කුණ සේරම අර පිරිසුදු කරගත්ත මනසට දානවා. මේක හොඳටම පේනවා පිරිසුදු වෙච්ච මනස. අනික කියලා කොච්චර කුණ දැම්මත් ඒක තේරෙන්නේ නැහැ මොකද අර තියෙන කුණ වලට ඔගේ ගාණක් නැහැනේ. පිරිසුදු කරාට පස්සේ මේ තේරම අපි දක්ෂකම් කියලානේ බාරගන්නේ. මේ තේරම අපි ඥාන කියලානේ බාරගන්නේ. ඒක නිසා එතනදී මේ මේ ඉන්න එක පිළිබඳ තියෙන සැකේ මම දැන් මොකද්ද කරන්න ඕන කියන සැකය සඳහා කරන හැම දෙයක්ම ඥානීය කියලා මේ විචිකිච්ඡාව ප්‍රඥා මුඛයෙන් වංචා කරනවා. ඉතින් ඒ වෙලාවට අහනවා පටිච්චසමුප්පාදේ කරපුවාම මොකද වෙන්නේ එතන? මෛත්‍රී භාවනා කරපුවාම මොකද වෙන්නේ? බුද්ධ අනුසසිත කෙරුවාම මොකද වෙන්නේ? මේක බන්නාම හරිද? කහපාට පේනවනම් හොඳ ඒ වෙලාවේ. අතු පාට පේනවනම් හොඳ කියලා අපේ හිත අර ඇති කරගත්ත එකලස කඩන්ඩ මේ කරන මායාවල් ටික බලනකොට අපි මේ සතෙක් මරනකොට හොරකම් කරනකොට කාමීත්‍යචාරය කරනකොට ඔක කොච්චර තියෙනවද කියලා හිතන්න. නීවරණෙන් හිතයට වෙච්චාම කොච්චර තියෙනවද බලන්න. ওই දෙකම නැති කරපුවාම අර පිරිසුදු කරගත්ත එකේ මේකේ තියෙන බහුරූපෝලං. අපුතුම අමාරුයි ඒකට ඒකට යමක් නොකර සිටීම. ඒ තරම්ම අපි මේ නිර්මාණශීලීත්වයට සහ ප්‍රගතියට වාල් වෙලා තියෙනවා. එතෙන්දී නිර්මාණශීලිය තමයි දැක්කට නොදැක්කා වගේ ඇහුනට නැහුණා වගේ දැනුණට නොදැනුණා වගේ වැටුණාට නොවැටුණා වගේ ගත කරලා මේ චිත්තක්ෂණය බේරගන්න එකයි කියන්නේ. ඔය හැම දෙයකින්ම කරන්නේ අර එකලස කඩන එකයි. මේ තිබුණු සමතුලිතතාවයේ කඩන එකයි. ඒක දැනගත්තට පස්සේ තේිනවා මගේ හිත මට කොච්චර අනර්ථ කරද කියලා. මගේ හිත වෙන කවුරුත් ඕනේ අපිට ඕනියම් කරන්නේ. වෙන කවුරක්වත් ඕනේ නැහැ. කතෝලික මිනිස්සුෙක් ඉන්න ඕනේ නැහැ ඔකට කරදර කරන්න. මුස්ලිම් මිනිස්සුෙක් ඉන්න ඕනේ නැහැ. තමන්ගේ හිතම අර ඇති කරගත්ත පිරිසුදුකම කරන දේ ඇත්තටම මේ අහිංසක හිතක්. මේ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. මේ හිතක් නෝනෝරට හරව යොමු කරපුවාම මිත්‍යා සංකල්පවලට ගියාට පස්සේ එයාට පිරිසුදුකම පෙන්වන්න බෑ. නිර්වෘල් බව පෙන්වන්න මොකකින් හරි මේක අවුල් කරන්න ඕන. ඉතින් අපි අනුන්ට බැන්නට බුදුරජාණන්සේ සඳහන් කර තියෙනවා තමන් මිත්‍යාවට හිතාගත්ත හිත විශෝධි සංයන්තං කෛරා වේදීවාපන වේරිනම් මිච්ඡාපන හිතං චිත්තං භාවියෝනං තතෝ කරේ හොරෙක් හොරෙකුට කරන දඬුවම වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට දඬුවම කරනවා වරදොට වටාගත්ත හිත අය කවුරුත් ඕනේ මේක දැකලා තියාගත්තොත් මැරෙන්න ඉස්සෙල්ලා අපි මේ අනුන් අල්ලන ගැහෙන්න ගියාට තමන්න තමන් විතර වර්චවාගත්ත හිත විතර වෛරක්කාරයක් නෑ. ඒ නිසා ඒක දකින්න එක ඒක සාකච්ඡා කරන එක ඒක මම කවදා හරි පිටුදකින්න ඕන කියලා හිතන්න මොන තරම් වීර හිතක් තියෙනවද කියලා බලන්න මොන තරම් භාවනා කරලා අත්දැකීම් ලබන්න ඕනද කොච්චර අමාරුද ඒක නිකන් අතේ ගෑවිච්ච මජන් වගේ ග්‍රීස් වගේ කලවන්න බෑ බෑම කියන එක නෙමෙයි මම මේ කියන්නේ ඒ තරම් මේක සටයි ෂටයි හරිම සතුයි ඒ නිසා මේ වෙලාවේ යමක් නොකර සිට පුළුවන් කියන හැකියාව බලන්න ඒ දැනගත්තට පස්සේ ඔගේ මොකක්ක ප්‍රශ්නයක් නැහැ. මේ සංකල්පය හදාගත්තට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. සංකල්පය හදාගන්න නැති වුණොත් එකම ප්‍රශ්නේ දහසක් ආකාරයෙන් ස්පෙල්ල පෙරල ස්පෙල්ල පෙරල එනවා. පස්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම මෙහි කරුණු කීපයක් සඳහන් කරමි. ඒවා මගේ අදහස් හා අත්දැකීම්ය. අඩුපාඩු ඇතොත් සපුරා දෙනු මැනවි. වැරදි ඇතොත් නිවැරදි කරනු කර දෙනු මැනවි. පළවෙනි අදහස සතිය පුහුණු කිරීමේදී විනාඩි 3ක කාලයක් විනාඩි 5ක් 30ක් හෝ පැයක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් යොදාගත හැකිය. මම හරිද? ඉතින් මට ප්‍රශ්නයක් ඒක තේරෙන්නේ නැහැ මොකද්ද මේ අහන්නේ කියලා. මොකද්ද මේ මතු කරන්න හදන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මේ බුදු කාලෙම සතිය යොදාගෙන ඉන්න වෙලාවේදී මේ මොකද්ද මේ කතා කරන්නේ එහෙම නැත්නම් මේක මොකද්ද මේ නොයට එන කොටස කියලා තේරෙන්නේ. මම සතිය සතිය ගැන සිහියෙන් යුතුව මම ඉන්නවා මේ විනාඩි 3 ඒතර මම මෙතෙන් නැගිටලා යනවා. මම යන බව දන්න නිසා මේ විනාඩි තුන මම කල්පනා කරනවා. හරි මම හුස්ම ගන්නවා. මම වාඩි වෙලා ඉන්නවා. ඒ ඒ කාරණා දෙක. කියන්නේ සතිය පිටවීම පිණිස ඒ වගේ සුදු කාලයක් උදා ගන්නත් පුළුවන්ද? අන්න ඒකයි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. මේ භාගයක් තයක් ඊට වඩා කාලයක් හෝ විනාඩි 3කින් හෝ සතිය පිටවා ගැනීම කළ හැකිද කියන එකයි. කළ හැකිද කියලා ප්‍රශ්නයක් නෑ. දැන් කරපු එකක් ගැන මේ කතා කරන්නේ. මේකෙදි හැකියාවක් නැත්තම් කොහොම මේ කතා කරන්නේ? ඉතින් මම මේ අමෙතේට අලුත් කෙනෙක් නිසා මට ඒ වගේ සුළු කාලයකදී වුණත් ඉතින් එහෙම කරගත්තා නම් මට අර සතේ සතේ එකතු කරනවා වගේ ආ මම මේ දැන් මේ වෙලාව විනාඩි 3ක් හිටියා. ඒතර මගේ ටයිම් ටේබල් එකේ මගේ බුක් එකේ තියන්න පුළුවන් right 3 minutes. ඊගාවට ආයි කොයි හරි මම තැනකට ගිහිල්ලා කො කඩේකට ගිහිල්ලා මම පොඩක් හිටගෙන ඉන්නවා. ඒ වෙලාවේ දැන් පෝලිමේ ඉන්න මම ඒ අවස්ථාවේ විනාඩි දෙකක් වෙන්න පුළුවන් අර මගේ ඉස්සරහින් ඉන්න එක්කෙනා යනවා ඉදිරියට යනවා ඒ කාලය ඇතුළත මම හිතගෙන ඉන්නවා මම හුස්ම ගන්නවා මම සෙනඟ අතර ඉන්නේ කියලා ඒ විදිහට හිත එතන මම මම හිතන විදිය එතනම සතිය දිනු කරගන්න උත්සාහ කරන විනාඩි දෙක ඇතුළත ඒ විදිහට මට බැරි වෙයිද මේක සතිය දිනු කරගන්න. ඒකයි පළවෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ වරණගෙන විදිහේ වැරද්දක් තියෙන්නේ මොනවත්ක්වත්ම දන්නේ නැති මිනිසියෙකුට සත්‍යයක්වත් අතේ නැති මිනිසෙකුට සත්‍යයක් හම්බෙච්චාම හොඳද නරකද හොඳයිනේ ඊට පස්සේ සත් දෙකක් හම්බෙච්චා ඒක තමයි මම අහන්නේ ස්වාමීන් වහන්සේ ආහන්න දෙයක් තියෙනවද මේක ඒකේ ආහන්න දෙයක් තියෙනවද ආධුනිකයෙක් නෑ නෑ ආධුනික ප්‍රශ්නයක් නෙවෙයි මෙතන ඕක කියන එක මට ලොකු දෙයක් ස්වාමීන් වහන්සේ ඕක කියන්නේ මේ බබ්බා ඌරතල් කරන දෙයක් නේද නෑ අපිට සතිය කියනක දන්නෙත් නෑ අඳුරනෙත් නැතුව ඉඳලා අපිට පුළුවන් නම් හොඳයි කෙලින්ම ලක්ෂයක් හම්බ වෙනවා එහෙම නැත්නම් අපිට කරන්න තියෙන ලැබෙන ලැබෙන වෙලාවේ එහෙම නැත්නම් හිත සතිය නැත්නම් මොකද වෙන්නේ කියන්නේ තනිකර කෙලස්නේ. ඒක හොඳයිද? ඒ වෙනුවට පොයින්ට් එක අන්න ඒක තමයි පොයින්ට් එක. ඒක ප්‍රශ්නේ අහන ක්‍රමේ ප්‍රශ්නේ වර්ණ කරලා තියෙන විදිහ වැරදි. මොනවාක්වත් දන්නේ නැතුව ඉන්න මට මේ සතිය ගැන කුට්ටි පිටින් ඕනද මට්ටම් පොඩි පොඩි කැලේ එකතු කරාට කමක් නැහැ. <laughs> ප්‍රශ්නේ අපි සලකන්නේ මොනවාක්වත් දන්නේ නැති කෙනෙකුට මෙතෙන් ආවට පස්සේ. ඒ කෙනාට ලොකු වැඩ කරන්න බෑ අපිට තියෙන්නේ මේ සතිය කියන එක විනාඩි ගානේ තප්පර ගානේ චිත්තක්ෂණ ගානේ කතා කරන්න. සති මාත්‍රාව. මේක නොදන්න ඉන්න කෙනෙක් සතියට ගොඩ වෙනවා. ආයෙ වැටෙනවා. ආයෙ ගොඩ වෙනවා. අය මේ මේ ඉඳලා අපිට විනාඩියක් දෙකක් ඉන්න පුළුවන් නම් ඒක පුදුමාකාර දියුණුවක්. ඒක තමයි මම ඒක මහන්සයි. ඒක ඇත්තට මට මට මන්දනේ මම මේ මේ සාකච්ඡා කරන්න මේක අහන්න එච්චර දෙයක් නෑ මොකද අපේ මුළු මේ වැඩ මුළුමේ එකම પરමාර්ථය එච්චරයි. ඔව් එහෙමයි දැන් ඔබ වහන්සේට ඒක වැදගත් නැත්තේ ඔබ වහන්සේට හුරු නිසා මට හුරු නෑනේ. මට එහෙම කවුරුත් බූතලියට කවුරුත් සත්‍ය දීලා නෑ. <laughs> ඒකත් මම එතන එතන උපයන්න ඕනේ. කොතනින් පෙව්වත් එහෙමයි ස්වාමීන් වහන්සේ. එක චිත්තක්ෂණයි අපට ඕනේ. මමත් ඒ උපයන්න තමයි ඔබ වහන්සේගෙන් ඉන්නේ. ඒක නිසා මේ ආන විදියට 3ද හොඳ 5ද හොඳ 9ද ඒක මොකක්වත් ඕනේ නෑ. මේ ප්‍රශ්න කීයක් ලියලා දාලා තියෙනවද? මම දෙකක් දාලා මට මට මට ඉන්නේ දෙකක් කරේ ඉතුරු ඔක්කොම ලියලා දාලා තියෙනවා. නෑ නෑ මම මම අර එදා මැරෙන්න ගිය මනුස්සයනේ මේ. මම මෙතන සතුටු වෙන කවුරක්වත් නෑ. මේ මැරෙන්න කතා කරපු මනුස්සයා දැන් මේ සතියේට කියන්නේ අවදි වෙන්න කතා කරනවා. මම තමයි වැඩිම නම්බුලපෑ. මම බොහොම කැමති වැඩේට. මයි ළඟ කිසිම එහෙම අව탁සේරුවක් නෑ. දෙවැනි අදහස නිශ්ශබ්දය හා හුදකලාව සතිය දියුණු කර ගැනීමට රුකුලක් වන්නේය. මම හරිද? මේ අනුන්ගෙන් Tamanට ලැබෙන නිදහස වගේම හුදකලාව වගේම විවිකම අනුන්ට නිදහස දීමත් මේ දෙකම සත්‍ය වර්ධනය කරන්න අවශ්‍යයි. වැඩි මහල් වුණාට පස්සේ හොඳට තේරුණාට පස්සේ නම් ගාණක් නැහැ. ඒක නිසා අපි ඔපරේෂන් එකක් කරනකොට ඔපරේෂනේ සාර්ථකත්වය සඳහා කාටවත් දෙන්න දෙන්නේ නැහැ. ඉන්න තියෙන ඔක්කොම ඩිසින්ෆෙක් කරනවා. ඉන්නේ ශාස්ත්‍රය දන්න කට්ටිය විතරයි. අනික කට්ටිය ගන්නෑ. මොකද මේ වැඩේ එතරම් සීරියස්. ඊතන තතිය කරන වෙලාවදී අපි දෙන්න තියෙන උපරිම අනුග්‍රහ සපය කරනු සපෙලා දෙන්න ඕනේ. ඒක නිසා දෙකක් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. එකක් අනුගෙන් මට බාධා වේ නොවේවා මට මගේ හුදකලාට බාධා නොවේ. ඒ වගේම තමන් දැනගන්න තව කවදාකවත් තව කෙනෙක්ගේ දහසට බාධා කරන්න එපා. තව කෙනෙකුට සද්දයක් දෙන්න එපා. එතකොට ඒකේ අකුසල කර්ම අපව වෙනවා. ඒ නිසා සත්‍යමත් වෙනකොට පරිසරයම නිස්සද්ද වෙනවා. ඒක නා අනුන්ට දෙන්නෙත් නැහැ. අනුන්ගෙන් අපේක්ෂා කරන්නෙත් නැහැ. අනුන්ට දෙන්න නැතුව අපේක්ෂා කරන්න එපා. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා Taman පරිසරයට නිකුත් වෙන ශබ්ද පිළිබඳ සැලකිලිමත් වෙන්න. එතකොට Tamanට තේරෙන්නේ මේ මේ සැලකිලිමත් වීමම සතියක්. තුන්වෙනි අදහස විශේෂයෙන්ම ඇසට අවම පෝෂණයකුත් කනට අවම ලෙස ආහාර දීමින්ද සතිය තුල මනසට යන මට මේ වචන දෙන්න ආධුනික නැත්නම් ආර්ද්‍රාණික ආධුනිකනේ ආධුනික සිතිවිලි සීමා කරගත හැකිය මම හරිද ඔය තරවචනanse ඒ නිසා ඒ පරියන්කයට ගියාට පස්සේ ඇස් දෙක වහගෙන ඉන්නවයි කියලා කියන්නේ ඒ ඇහෙන් වෙන ගනුදෙනු හරිම මායාකාරී හරිම රසය ලොල් කරන සුළුයි හිතමත් කරන සුළුයි ඒ නිසා අපි ඇස් දෙක මේ පින් කරලා උපයාගත්ත ඇස් දෙක වහගෙන ඉන්නේ එතන තමයි ගොඩක්ම ගනුදෙනු තියෙන තැන. ඊගාට කන, ඊගාට නාසය, ඊගාට දිව, ඊගාට කය. ඒ පිළිවෙලට තියෙන ඒ නිසා කෙනෙක් මේ ලස්සන දර්ශන තීදිත් ඇස් දෙක වහගෙන දීමෙන් මේ තපස රකින්නේ ඒ ගනුදෙනු වෙද්දී හරි අමාරුයි තණ්හාමාන දිට්ඨිය ඇති නොකර ඉන්න සත්‍යමත් වෙන්න. ඒ නිසා අපි සක්මණේ පරියන්කේ විශේෂයෙන්ම ඇත්ත එක වහ ගන්නවා නිසත් භාවයක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක මේ કૃතිම දෙයක්. මේ සතිය පුරුදු කරගන්න, දියුණු කරගන්න කරන કૃතිම දෙයක්. නමුත් භාවනා මධ්‍යස්ථාන කියන්නේ අන්නේ ඒ કૃතිම දෙය කරන ආධුනිකයට පහසුකම් සැලසෙන දෙයක්. ඒක ਸਰවචනාසිකේ මොකක්ද කියන්නේ උගන්වීමක්. ඇහ කන දෙක තමයි අපිට වැඩියෙන්ම කෙලස් උපදවන ద్వාර දෙක. මේ ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නසන්නගේ අත්දැකීමක්. ඊයේ සෙනසුරාදා සවස 8 සිට 9 දක්වා පැවැත්වුණු භාවනා පැය තුල සිදු වුණු කරුණ දැක්වීමට කැමැත්තෙමි. රාත්‍රී 8 සිට 9 පැය කොටස් හතරකට බෙදුවහොත් පළවෙනි විනාඩි 15 තුල සුළුවෙන් විසුණු හිත විසුණු ගතියක් තිබුණි. දෙවන පැය කාල සහ තුන්වෙනි පැය කාලවල ශරීරයේ හුස්ම ඉහළ පහළ යෑම කිසිම බාධාවකින් තොරව සිදුවිය. හුස්ම පිටවන විට සීන් ශබ්දයකුත් හුස්ම ගන්නා විට ශරීරයේ උස් පහත් වීම මනවින් මනසින් දුටු වෙමි. කිසිම බාහිර සිතිවිල්ලක් මෙම පැය භාගය තුල නොපැමිණියේය. අවසාන පැය කාලය තුලදී මුළු ශරීරයේම බර දරා සිටි කකුල් දෙකේ පහත කොටසේ තදබල වේදනාවක් ඇතිවන්නට විය. සිත හුස්ම වෙත යොමු කරගෙන සිටි නිසා ටිකක් ඉවසන්න ටිකක් ඉවසන්න කියමින් විශාල නොසැලෙන පර්වතයක්සේ කිසිදු සැලවීමකින් තොරව සිටියමි. එවිට කන් දෙක රත් වී යන බව දැනුනි. සිත විසිරී නොගොස් මනා ලෙස හුස්ම ඉහළ පහළ යෑම පිළිබඳව සිත යොමු කෙරිනි. ජයග්‍රාහී සතුටක් ඇති විය. ඔබ වහන්සේ මේ සඳහන් දේ ගැන අවවාදයක් හෝ වචනයක් ඉදිරිපත් කරන්න. මේක මේ දීලා තියෙන කමිටම ගත්තොත් පළවෙනි පැය කාල ඉස්සරහට එන පැය තුන් කාලට සූදානම් වීමක් ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි පැය කාලවල වල ඒ හිත සතියට අරමුණට කිට්ටු කරලා තියෙනවා නමුත් ඒ වෙලාවේදී කෙලෙසක් එක්ක වේදනාවක් එක්ක ගනුදෙනුවක් තිබිලා නැහැ ඉහිලල ඊට පස්සේ අවසාන පැය කාලෙදී අර දරා ගන්න බැරි පුරුවන් මට්ටමේ වේදනාවක් ඇවිල්ලා අර ඇති කරගත්ත භාවනා Java නිසා මේකත් එක්ක හතන පාවා දෙන්නේ නැතුව කරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට වෙනදනම් මුළු ඇඟ නැගිටලා නමුත් අද ලැහැස්තිලා ගිය නිසා කරගෙන යනවා. එතකොට ඇඟේ අර වගේ රත් වෙන වගේ දේවල් එනවා. ඉතින් කියන්න පුළුවන් මේ <clears throat> අවසාන පැය කාලෙදී කෙලස් කැපීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉස්සලා පැය කාලවල දෙකේ ධිට්ඨ ධම්ම සුඛයක් ලැබිලා තියෙනවා. මේ ආත්මෙදිම විඳින්න පුළුවන් සතුටින් ලැබෙන සතුටින් ලැබෙන සුඛයක් ලැබෙලා තියෙනවා. දෙවෙනි එකේ තමයි කෙලස් කැපෙන්නේ. ඒක නිසා භාවනාවේදී යම් වෙලාවක තම සතියෙන් සමාධියෙන් වීදින් ආඩිය වෙලා ඉන්න වෙලාවක සද්දයක් ඇවිල්ලා වේදනාවක් ඇවිල්ලා හිතවිල්ලක් ඇවිල්ලා ඒකත් එක්ක වැඩ කරන වෙලාව විතරයි කෙලස් කැපීම සිදු වෙන්නේ. ඒක නිසා ඒ වෙලාවේදී යොදු බිමේ සටනක් තියෙනවා. නමුත් අවසානයේ Tamanට අර නිකන් ඉඳලා ලැබෙන ධිට්ඨධම්ම සෝකයට වැඩිය මෙතන ඝටනේ දිදීම නිසා ඇතිවෙන ජයග්‍රහණී ගතියක් එනවා. මේක තව මීට වැඩිය දුකක් ආවොත් මීට වැඩිය වේදනාවක් ආවත් මම මේ කාගෙන යන්න ඕනෑ කියන එකට ගැම්මක් ඇති කරලා දෙනවා. අනිත් දවසේ මීටත් වඩා එකකට ලෑස්ති වෙනවා. ඉතින් බලනකොට මේ ලෑස්තිනේ වඩා දුකකට. නමුත් යන්නේ ජයග්‍රහයි. ඉන්නේ ඉන්නේ ඉන්නේ මේ දැරීමේ ශක්තිය වැඩි වෙලා වැඩි වෙලා ගිහිල්ලා කවදා හරි මරණ වේදනාව මෙහෙමයි හිතලා මෙහෙමයි වෙලා ඒ මරණයත් ඉක්මවපු දවස් දැසේ පහුවෙන්න තමයි සෝවාන් වෙන්නේ. ඒ නිසා අමෘතයට යන්න නම් මේ මූර්තිය හරහා යන්න ඕනේ. ඒ නිසා මේ ලෙඩ වලට බයේ, කොන් දෙකක් උඹට බයේ, බඩ එකක් උඹට බයේ නිවන් දකින්න බෑ. ඉහිල ගිහිල්ලා මේක වරණ ගන්න ඕනේ මේ එන දුක. පොඩි පොඩි බෑන් කන්න කන්න කන්න ප්‍රතිශක්තිය වැඩෙනවා. මෙල මරණ වේදනාවයි මේ එන්නේ කියලා. ඒ කියන්නේ මොනම දෙයක්වත් බලාපොරොත්තු තියාගන්න බැරි ජීවිතේවත්, කයවත්, ඒතිෙද්දිත් සතිය අතාරින්නේ නැහැ. ඒතිෙද්දිත් වීර්ය අතාරින්නේ නැහැ. ඒතිෙද්දි ශ්‍රද්ධාව අතාරින්නේ නැහැ. එතකොට පේනවා ඒකෙදි සත්‍ය සමාධිය කැඩෙන්නේ නැහැ. ඒකෙදි ප්‍රඥාව කැඩෙන්නේ නැහැ. එතකොට තේරෙනවා මේ මරණයට තියෙන බය නිසා තමයි අපි මෙච්චර මේ දවස පුරාම මානසික අසහන ගන්න. මේ මරණය තමයි එන්න උඹ වරෙන්. මම උඹ ආවත් අතාරින්න කියලා යන මනුස්සයට මරණය ඔය තරම් බරපතල දෙයක් වෙන්නේ ඔය ඔය දැන් විඳින වේදනාව තරම්වත් කැසපට ගහන්න ඕන කමක් නැහැ. කත කැවිගෙන යනකොට ඒක ආවද මත්නේ එනකොට hina වෙන්න පුළුවන්. හරි මේ අද ෆයිනල් ගේම් එක අද තියෙන්නේ. ඉතින් සෙමි ෆයිනල් ඉවර කරලා නැති ඒ ඔක්කොම ඉවර කරලා තියෙන ඉදාට යන්නේ තමයි දන්නවා මේ වෙනකොට කී දහහක් මයිත් එක්ක ඇවිල්ලා වැටිලාද කියලා. මම ඇවිල්ලා තියෙනවා මේ සෙමි ෆයිනල් එකටම යන්නේ ජයග්‍රහණිය හැංගීමේ. ඒ ඒක මිනිස්සුන්ට ගන්න බෑ. මිනිස්ස හිතක එන එකක් නෙවෙයි මේ පොඩි පොඩි දේවල් ජයගෙන ජයගෙන එන ශක්තියට තමයි අදිෂ්ඨාන ශක්තිය කියලා කියනවා. මේ අදිෂ්ඨාන ශක්තිය දරුවචන් වහන්සේ බෝධිසත්ත්ව කාලේ ජීවුන කරපේක කොච්චරද කියනවනම් උන්වහන්සේට අවශ්‍ය වෙලා පොළොවට අත තිබ්බොත් මේ පොළොව හොල්ලන්න පුළුවන්. ඝනකඩ මහ පොළොව හොල්ලන්න පුළුවන්. ඒ තරම් අදිෂ්ඨාන ශක්තියක්. ඉතින් මාරය ඇවිල්ලා බැනලා දඬුවම් කරලා කෑ ගහලා කියන පොළොව ඉන්න තැන ඔබට උරුම නැහැ. උදින් ඵලය. මම බෝල ඇදලා දානවා සක්වල කරෙන් එහා පැත්තට කියලා. එචර බුදුජානනාදී කල්පනා කරලා බලනවා මේ ඉඳගෙන ඉන්න පොළොව උරුම නැහැ කියලා. මේ මායя කතා කරන බුදුන්ස භූමි ස්පර්ශ මුද්‍රාවේ මහ පොළොට අත තියලා කියනවා මේ පොළවේ මම බෝධි සම්භාර පුරන කාලේ මගෙන් වැටිච්ච ඇට වලින්ම මේ පොළොව හදන්න පුළුවන්. මගෙන් ගලව ලේ වලින්ම මේ හතරම සාගරය හදන්න පුළුවන්. මම අඬපු කඳුළු වලින් පුළුවන් මේ සාගරය පුරවන්න. කිසිම හිත් පිත් ඇති කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ මේ මහ පොළොව මේක දනීවා කියනකොට මහ පොළොව හෙල්ලෙනවා. ඒසොර තමයි මායя නැගලා ඉන්නේ ඇතෙක් උඩ ඇතා බය වෙනවා භූමිකම්පාවක් කියලා ඌදුවනවා. ඌදු වුණාට පිට උඩින් එකක් දිව වෙනවා නිකන්. ඒ දකින්නකොට බල හමුදාව තේරම දුරු. මේ අදිෂ්ඨාන ශක්තිය කොච්චරද කියනවනම් හිත පිට නැති ඝනකට මහකොළෝ හොල්ලන්න පුළුවන්. ඒක නිකන් එන්නේ නැහැ. ඒකේ ඉන්නේ වෙත ප්‍රමිනින මේ කරදරවලදී නොසලී සිටීමේ ඔක්කොම එකතරේ ගන්න යන්න එපා. පුළුවන් ප්‍රමාණයට ගන්න ඕනේ. ගන්න ගන්න ගන්න ගන්න පැමිණි දුක් පැනිරහයි කියන එක නැත්තම් එන්නේ දුක මට පාඩමක් උගන්නන්න කියන එක අහපු දවසේ අනික කවුරු මොන જાතියෙන් මේ කරදර වලට දුක් වලට වේදනාවට ඇඬුවට උත්සාහ කරනවා අපි වත තියා ගන්න ඉවසපන් බපුව ඔබ ඉවසපන් වෙන කරන්න දෙයක් නෑ කාගෙන ඉමු කියන. එතකොට මුවින් නොබැන තමයි මේ මේ ඉවසන්නේ. කාටවත් තේරෙන්නේ නෑ. ඔක්කොම හිතන්නේ බොහොම සනීපෙට නිකන් රෝසමල් යානාවක ඉන්නවා කියලා. රෝසමල් යානාවක නෙවෙයි මීට වැඩිය දුකක් ආවත් කාගෙන ඉන්නවා කියන අදහසට ආපුවාම ත්‍රිජානසෝ සාදාහන් කරන්නේ මායя මෝහණයටපත් වෙනවා. මාරක් පමෝහන. වෙනදා එකට දුවනවා, පැන්ඩෝල් ලෝයනවා, ෆස්ට් ඒඩ් ලෝයනවා, 119 ගහනවා අනම්මනන්නේ. ඒ මොකක්වත් නැහැ. කාගෙන ඉන්න ගියාම මායя මෝහණයටපත් වෙනවා. මොකද එයා දාපු එකම උගලකටත් අපි අහුවෙන්නේ නැහැ. මාරයා මේ ළඟ ඉන්න මිනිහට අහුවෙන්නේ නැහැ. නැත්නම් ඒගොල්ලෝ තමයි අමාරුම කාරණා. ඉන්නම දෙන්නේ නැත්නම් ළඟ ඉන්න කට්ටිය. ඒගොල්ලන්ට තමයි මේ කෙනෙකුට අහිය හුස්ම ගත්ත දැක්කත් පැන්ඩෝල් වැත්තක් කරන් ගන්නවා අතුරක් ගන්න මේක බීලා ඉන්නකෝ. නැත්නම් 119 කතා කරන්න කියලා අහනවා. නෑදෑයි කියලා જાතියක් කියන්නේ වස කක්කා. කවදාකවත් මොකුත් කරන්න බෑ. ඒකයි කියන්නේ කවුරුත් නෑ එහෙන තැනකට ගිහිල්ලා වැඩේ කරපන්. එතකොට නටන්න දෙයක් නෑනේ. නාය කට්ටිය හිටියත් නැතත් බුදුසසුන කියන්නේ නාබිනන්දති නාබිවදති නාජ්ජෝස තිට්ඨති. ඔය ඒවට සමාදින්නත් එපා. අභිවන්දනය කරන්නත් අභිවව අගේ කරන්නත් බා කාටවත් කියන්න එපා. කිව්ව ගමන් තමයි තේරෙන ප්‍රශ්නේ. ඒකට කියනවා මොවින් නොබැනින්නේ කියලා. අපි සිංහල වචනයක් තියෙනවා මොවින් නොබැනී ඉන්නවා කියලා. ඊයර මම එංගලන්තයේදී ඇහුවා මේ මොවින් නොබැනී ඉන්නවා කියන්නේ මොකද්ද කියලා. එංගල දැයි කෙල්ලෙක් කියනවා හිතින් බලන එකට කියලා. දෙකම නැතුව ඉන්න පුළුවන් නේද? කාට බනින්ද? මමනේ යෝගාචරකමට බැස්සේ. මමනේ සිල් අරගත්තේ. මමනේ සමාධිය ගත්තේ. කවුරුත් මට දුන්නා නෙවෙයිනේ. එහෙමනම් පැමිණි දුක් පැණි රහයි කියන මේ කාගෙන යනකොට ඒන ගැම්ම කවදාකවත් දරුවන්ට දෙන්න බෑ දෙමාපියන්. දෙමාපියන්ට දරුවන්ට දෙන්නත් බෑ දරුවන්ට දෙමාපියන් දෙන්න බෑ. බුදුහාමුදුරෝ අමාමෑණී බුදු පියාණන් වහන්සේ සියලු දෙනාට කිසි බයක් නැතුව කිසි ආගම් ભેදයක් ලිංග ભેදයක් පුළුවන් කරපං. ඉරුවත් හරියන. එක් එක්කත් නැහැ. බුදුහාමුදුරෝ අර කවුරුවක්වත් ඕක කියන්නේ නැහැ. ඒකයි බුදුරජාණන්සේ ඔක්කොම අතර පතාකේ යෝග දෙයක් වගේ පහන් කනුවක් වගේ නැගිටලා ඉන්න කියන්නේ මේ දුකට මේ කරදරට බයලා කොහි යන්නද කවුද කරලා දෙන්නේ ඉන්නේ ළඟ ඉන්න ගයිට වැඩි දෙවලේ ඒකෙකුටවත් බෑ කරන්න මුංගේ වතුරට බර අදා ගන්න බැරි ඉඳදී මේ තාර කාට කියලා ගින්න ගන්නදක් තියෙන අර මැද්දොබ් බණ්ඩ වගේ මේ අයියා මේ උඹ වැත්තකට යන්න මේ අපි ඇහැලේ වල පරම්පරාවේ අඬන්නේ දැන්න මොන බලපම් මැරලා ඉඳන්නම් කිව්වා අපි ළඟ ඉන්නේ ලොකු බණ්ඩලා අම්මගේ සාටි ඉල්ලෙනවා, චරිචුරු ගහනවා. කොහොමද ලොකු බණ්ඩටත් ඒ සන්තෑසියම තමයි. අද්දු බණ්ඩ කපුව කැත්තෙම කැපුවා. අද්දු බණ්ඩ වීරෙක් වුණා, ලොකු බණ්ඩ සෙවලෙක් වුණා. එනිසා බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ පොඩි වාංගුවක් නෙවෙයි. අපි මේ පටන් ගන්න තියෙන සටනක් පුංචි අභියෝගයක් නෙවෙයි. පුළුවන් පුළුවන් කැලල කඩ කඩ යන්න. කිලෝරක් නෑ. පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විසින් කරන ලද ප්‍රකාශ දෙකක ඇති පරස්පර විරෝධී බව නිසා මෙම පැනේ ඉදිරිපත් කරමි. වරදක් වෙතොත් සමාව අයදිමි. සතිය යනු කුසල පාක්ෂික ධර්මතාවයක්සේ සලකන අභිධර්මයේ මූලික ඉගැන්වීම කෙරෙහි ඔබ වහන්සේ සම්පූර්ණයෙන්ම එකඟ නොවන බව ප්‍රකාශ කරන ලද අතර සතිය වැඩිවීමෙන් පුද්ගලයෙකුට නික්ලේශී ගුණයක් වඩවා මාර්යාවවද පරාජය කළ හැකි බව ප්‍රකාශ කරන ලදී. මෙම ප්‍රකාශවල පරස්පර විරෝධී බවක් ඇති බව මට හැඟේ. සතිය වඩවා අකුසල ධර්ම වැඩි හැකි අවස්ථා පවතීද? එසේනම් උදාහරණයක් දක්වන්න තෙරුවන් සරණයි. දැන් අකුසල ධර්ම වැඩෙන්නේ අකුසල ධර්ම අකුසල ධර්මව තේරුම් ගන්න සතියෙන් හිටියොත් විතරයි. සතියෙන් හිටියේ නැත්නම් අපි මේ අකුසල ධර්ම කියලා කියන්නේ කවුදෝ කියපේවා. Tamante අකුසලයේ ආපු වෙලාවේ ඒ අකුසලයට බය වෙලා පැත්තකට යන්නේ නැතුව සතිය කියන්නේ මෙතන පාවිච්චි කරන කුසල ධර්මයක් කියන නමුත් අභිධර්ම කියන්නේ සෝබන චෛතසිකයක් කියලා. මේ අසෝබන හිතක් ආවත් දැනගැනීමේ හැකියාව සතියට තියෙනවා. සෝබන හිතක් ආවත් දැනගැනීමේ සතිය බලයේ සතියේ තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා මේ මහ පොළවේ තියෙන විස බීජ නාශක වලින් බරපතලම හැමතරම තියෙන ලාභම විස බීජ විස බීජ නාශක තමයි සූර්යාලෝක. සූර්යාලෝකයට දැම්මොත් ඕනෙම විරූලන් බැක්ටීරියා එකක් මැරලා යනවා. ඒ නිසා මොන දේ දැම්මත් ඉරෙලියට ඉරෙලිය මෘතෝපජීවී ජීවින් විතරයි ඉඩ දෙන්න අරින්නේ කිසිම රෝගකාරක බැක්ටීරියාට වවන්න දෙන්නේ නැහැ. හැංගුව තමයි වැවෙන්නේ. ඒ නිසා අපි ඉරෙලියට දැම්මොත් ඕන කුණක් ටික කාලෙකින් කොම්පෝස්ට් එකක් වෙනවා. ඒ නිසා සූර්යාලෝකයේ තියෙනවා තියෙන ඕනම කුණක් මධ්‍යස්ත හෝ උදාසීන දෙයක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි සත්‍ය ආලෝකය. සත්‍ය ආලෝකයට වැටෙනහම ඕනම කෙලෙසයක් ඕනම චිත්තක්ෂණයක් ඒකේ විස කපලා කෙලස් කපලා වැඩ ගන්න පුළුවන් තරමටපත් වෙනවා. ඒ නිසා සතියට අහු වෙන්නේ පින් පැත්තම සෝබන පැත්තම නෙවෙයි. කුයි දේ හම්බුණා සෝබන කිරීමේ හැකියාවක් තියෙනවා. ඉන්නට දැමීමේ හැකියාවක් සතියට තියෙනවා. ඒ නිසා සතික්කහම් භික්කවේ ධම්පත්තිකං වදාම කියලා අරුවචන සඳහන් කරනවා සෑමතැන්දී අපේක්ෂා කරන්න. පින්කන තැන් වල විතරක් නෙවෙයි. පහු කරන වෙලාවක පවා සතියට ඉඩ දෙන්න කරන්න. ඒ ඒ ටික විතරයි Taman දන්නේ මේ පව කෙරුවොත් මේ අකුසල ලැබෙනවා කියලා නැත්නම් පොත් තුල තියෙනවා කියන්නේ. ඒ නිසා රෝබන හොඳ චෛසිකාවක් නරක චෛසිකාවක් හොඳ ක්‍රියා කරත් නරක ක්‍රියා කරත් හොඳ කතා කරත් නරක කතා කරත් කරන දේ සතියෙන් කරන්න අවසාන ඵලය හොඳ එකක්. ඒක නිසා මේ දෙකේ උරස් පරස්පර විරෝධී ගතියක් නැහැ. මොකද සර්වඥ දේශනාවේ තියෙන්නේ සතාජිපතිය සබ්බේ ධම්මා. ඔය કોઈ දැනගත්තත් නැතත් අපි කරන හැම තැනකදීම සතිය තියෙනවා. ඒ බවට අවදි වෙන්න. ඒ බවට සමාදන් වෙන්න. ඒ බවට එළඹ වාසය කරන්න. එතකොට අපිට තේරෙනවා මේ අපිට උපත්ති උරුමයක් වශයෙන් තියෙන සතිය කොන් කරොත් පරාදයි. එයාට මුල්තන දුන්නොත් අපි නිවැරදි මාර්ගයට යොමු කරවලා ගැටු මුලින් අඩු කරලා මධ්‍යම ප්‍රතිපදාවට නැත්නම් අන්ත දෙක අතහැරලා මැද පාට දාන්න. ඒ නිසා මේ වාක්‍ය දෙකේ දෙක මම පිළිඅර ගන්නවා. හැබැයි එතන කුසල් චෛත්‍යක කියන එක නෙවෙයි සෝබන චෛත්‍යක කියන එකට එතන පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. පටලවිල්ලක් මම දැන තේරෙන්නේ මම මේ දෙන විස්තර කරන එක තේරෙන්නේ නැත්නම් නැවතත් ප්‍රශ්නේ මේ කියන තොරතුරු එක්ක නැවත වර්ණ ගන්නයි කියලා මම ඉල්ලයි. හත්වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ පර්යන්ත භාවනාවේ සිටින විට අරමුණගත් පසු ඊතා කෙටි කලකින් සිතවිල්ලකට පැටලේ. එවිට ඒහා සමානවම ඉක්මනින්ම නැවත අරමුණට සිතගත හැකි වේ. මෙයම නැවත නැවතත් පිට පිටම සිදුවේ. කාලපරාසයේ අඩු වැඩිය ගණනය කිරීමට නොහැකි විය. සමහර විට නැවත නැවත සිදුවීම ආපසුවේම අතර කාලය එක සමානවත් වරක අඩු කාලයකින්ද සිදුවෙන බව හැඟුණි. එක් පරයන්තයක වර එක 7-8 වරක් හෝ ඊට වැඩි වාර ගණනක් මෙය සිදුවේ. ඔබ වහන්සේගේ ඊයේ මෙවැනි ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී බෙඩ් ස්ප්‍රින් එකක් බවවටගෙන මෙම ක්‍රියාව භාවනාවේම අංගයක් බවත් එකෙල්ලේම සතිය පැවැත්වීමේ වැදගත්කමක් විස්තර කෙරිනේ. එම අවස්ථාවේ මේ භාවනාවේ ඉදිරියට කුමක්ද යන්න එතරම් පැහැදිලි නොවිනි. වැරදි නම් සමාවිය නිවැරදි කරන්න. මෙම පැවතීම බොහෝ පර්යන්තවල සිදුවිය. මීට පෙර පර්යන්ත භාවනාවේදී අරුම අරමුණ ගෙවන තෙක් වේලාවට නැවත එදෙසව බලා සිටියදී සතිය පැවැත්වීමට පුරුදු සිටියෙමි. නමුත් මෙම අත්දැකීම පෙරට වඩා වෙනස් නේද? කරුණාවෙන් පැහැදිලිව උපදෙසක් ලබා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව සමගින් භව භවකතරේ නිමාව වහා ලැබේවයි පතමි. මේකේ අත්දැකීම් අධිකම තියෙන්නේ යම් වෙලාවක තමයි තේරෙනවා නම් අරමුණක් ඇවිල්ලා මා වරදට පොළඹවන්න යම් ප්‍රමාණයක හැකියාවක් තියනවාද? ඊහා සමානම හැකියාවක් තියනවා. වර්ධි පෙනෙච්ච හිත නැවත සතිය ගෙනලා පිහිටවන. වෙන විදිහට කියනවා නම් මොනම කෙලෙසයකටවත් අපිව සදාකාලික අනතර අසන්න කරන්න බෑ. ඒකත් පුළුවන් తాවකාලිකව විතරයි. යාට ඒකේ ඒ සංගණ යෝරණාට පස්සේ යෝගාවචරක යුතුයකම තමයි අර කෙලෙසිච්ච හිත ආපහු ക്ഷേම භූමියට නිරෝල් තැනට නිර්මල තැනට ගේන ගේන බව ඔක බලා ගන්න. ඉතින් මේක කොච්චර හැදුවත් කඩන්න පුළුවන් නම් කොච්චර කැඩුවත් හදන්න පුළුවන් නම් මෙතන ආතතියක් එන්නේ අපි වැලි මාලිගාවක් හදන ලස්සන සෑන් කාසල් එකක්. අපිට ඕනේ නිර්මාණයක් හදන්න පුළුවන්. නමුත් ඒක පාට රැල්ලක් ඇවිල්ලා ගහගෙන යනවා. නමුත් Taman දන්නවනම් ඇතිවෙන්න වැලි තියෙනවා. මේ කැඩුනට ඕන තරම් මේක නැවත හදන්න පුළුවන් කියලා ඇත්ත හදුවක මාලිගාවක් හදන්න තරම් කනගාටු වෙන්නේ නැහැ. මොකද මේක වැලි මාලිගාවක්. එතකොට අපි ලේගෝ සෙට් එකක් දීලා ලස්සන සතෙක් හදනවා. අපිම සහෝදරයෙක් කියලා උකට පහින් ගාලා කඩනවා. අපි දන්නවා මොකක්වත් වෙලා නැහැ. ලේගෝ සෙට් එක තියෙනවා. ආයෙසරයක් වෙලාලා ආයෙක හදන එක තියෙන්නේ. එතකොට අර ඇත්ත සතෙක් කියන හිතාන ඉන්නේ කෝ එකක් නෙමෙයි මේ කඩලා හදන්න පුළුවන් ගතිය නිසා. කැඩීම නිසා එන කනගාටුව හෝ ඇදීම නිසා එන සතුට අන්තයට යන්නේ නැහැ. මැද හරිය කරකෙන්නේ. අන්තවාදී වෙන්නේ. ඒ නිසා මේ කැඩීම සහ බිඳීම නිත්‍ය සංඥාව ගත එක්කනට ලොකු බලාපොරොත්තු සුන්නිවක් වුණාට භාවනාදි පේනවා අපි කැමතුණත් නැකමතුණත් තියෙන්නේ මේකයි. ඒක දැනගත්තට පස්සේ ඒක ඇදුනා කියලා කනගාටුවක් එනවා අඩුයි ඒක. ඇදුවා කියලා සතුටක් එනවා ඒකත් අඩුයි. අන්තිමට ගිහිලා ගිහිලා ගිහිලා අන්තිමට හරියටම මැදරේ කාවට සම්පාද වෙන වෙලාවක් එනවා. අත් ගෝක ඇතර පැද්දි චොන්චිලාව ළඟ ළඟ පැද්දෙනවා වගේ. නමුත් අයිසෙක් නිව්ටන් හොයාගත්ත දෙයක් තමයි මොන්චිලා හයියෙන් පැද්දුනත් ළඟ ළඟ පැද්දුනත් දෝලන කාලය සමානයි. ඒ නිසා මේ ළඟ ළඟ එහාට මෙහාට ගියත් හයියෙන් අන්ත වලට ගියත් දෝලන කාලය සමානයි. අන්තිමට බලන්න මධ්‍ය රේඛාවට එකතු වෙන්න හදනකොට එල්ලෙනවද නැද්ද කියලා හොයන්නත් බෑ. හදනවද දන්නෙත් නෑ, කඩනවද දන්නෙත් නෑ. අන්න එතෙන්ද ගියාට පස්සේ තියෙනවා මේක අන්ත දෙකට ගියොත් තමයි අපිට ආතතිය වැඩි වෙන්නේ අගහන වැඩි වෙන්නේ මැදට එන්නේ එන්නේ ආතතිය නැත්තේ නේ අඩු ඒක නිසා මේ හදන සියල්ලම කැඩෙන සුළුයි කඩන සියල්ලම හැදෙන සුළුයි ඉතින් ඒන ඔකට නඩු කියන්න දෙන්නේ ඒක නිසා කියනවා කන්දේ ගෙදර නයි දෙටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ ගියක් කර ගියක් නාදා සිටින්නේ ගෙන් ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ ඒතර සෑන් කාසස් හදුවට ප්‍රශ්නයක් නැහැ. ඒක ගන්න බව දන්නවා. හද ගන්නවට පස්සේ ආය හදනවා. හදනකොට පස්සේ ආය කඩනවා. නිසා මේ ජීවිතේ සෙල්ලමක් විතරයි මේ අපි මේ අපේම ගේ අපේම බබා අපේම නම්බුකාර කියලා අල්ලගත්තට පස්සේ උකටට නිත්‍ය සංඥා දුන්නට පස්සේ ඒකට කවුරුට මැස්සෙක් කරේ ගැහුවොත් තට්ටු කරුවොත් ඉතින් පපුව කර ගන්න අඬනවා. ඔහොත් මේ මේ ජීවිතේ මේ අපි මේ අල්ලගෙන ඉන්න අම්මයි තාත්තයි දුව දරුවයි අපිට කොච්චර ලෙන්ගතුද කියලා හිතන්නකෝ. අපි ගියාත්මෙත් පිරිමියෙක් මේ මිනිස්සෙක්ලා ඉඳලා ওই වගේම තනුවරයක් දාලා ඉන්න ඇතිලු උන් මේ වෙලාවේ කාලා බීලා දෙන්නේ දවල්ට. කොහෙද ඉන්නේ උන්? ඇඟීමක්වත් තියනද? මේ දැන් ඉන්නේ උඹ දාගෙන දීප වෙනදගෙන කාලින්ගෙන කරන්න හදනවා කියන්නේ අරුන් කෙරේ හැංගීමක්වත් නැහැනේ. මේක දාලා ගිය දාසේ ආය බැල්ලියක බඩේ පුතුනත් එහෙම බලු පැටියෙක් වෙලා කසුචි ටිකක් කාලා කොච්චර සතුටු වෙයි. දැන් මේ අද නම් මේ බුයානි කාලා සතුටුනා පීට්සා කාලා සතුටුනා කියලා සතුටක් තියෙනවා. එදාට කවුරු හරි විසි කරපු කක්කටියක් ඒකෙන් කෑවේ නැතත් කමක් නැතුළු ගඳ බැලුවේ නැත්නම් ඉසේකක් වළු බලන්න. ඊළ ගල්ලාවත් ඇතිලු. අල්ලලා තියෙන මොන කුණු කන්දලේ හරි බදා ගන්න එක තමයි తත්‍ර తත්‍රාවි නන්දනි. ඊ අල්ලන්නේ කැඩෙන දේවල් බව දන්නවනම් හදන්නේ කැඩෙන දේවල් බව දන්නවනම් ආතතිය නැති වෙන්නේ අඩු වෙනවා. ඒක නිසා මේ සොයා ගැනීම මේ හිත හිතවිලි වලට යන්න පුළුවන් කිසිම පැදුරට නොකිය යන්නේ. ඊයාට පස්සේ ඌ එයාට රංගනය කරන්න කියන්නේ. ඒක රාම හිතවිලි, රාග හිතවිලි ඕන එකක් කරගන්න කියන්නේ. ඉවර වෙන්න ආරින්ද ඊනාට පස්සේ ආයෙ කරනවා තියන්න. දවසකට තේරි ආපහු වෙනකොට කලබල වෙලක් නැහැ හිත විවේක වෙලක් තියෙන බව තේරෙයි. මෙන්න මේක කරන්න කී දවසේ අපි ළඟ තියෙන මේ ආතතිය කියන එක, අසහනය කියන එක, පැවිලි, දැවිලි නැති වෙන්නේ අඩු වෙනවා. මේක හිතන්න දිගට කරනකොට මොනවා වේද කියලා. ඔක්කොම ප්ලස් ඇන්ඩ් මයිනස් එකතු වෙලා ඔක්කොම නියුට්‍රලයිස් වෙලා යන්න පටන් ගන්නවා. ඒක නිසා මේ අත්දැකීමේ අඩුකම තියෙන හැබැයි හරි පාරේ ඉන්නේ. ඒක නිසා ඒ එක දිගට සතිය පැවැත්වීම සහ විවිධ අරමුණු දිගේ පවතිනකොට සතිය කැඩෙන්නේ නැහැ. අරමුණු මාර්ගයක විතරයි වෙන්නේ. ඌට ඕන දෙයක් කරගන්න අරින්ද. මම බලා ගන්නවා. ඊට පස්සේ හදන එක කියලා මේ අභියෝගය ගත්තොත් භාවනාව කියන එක උහුතු විනෝදාංශයක් විතර දක්මිටි ගන්න රෙජිමෙන්ටේෂන් කරන්න මොකක්වත් දෙයක් නැහැ. ඕනෙකට ඕනේ කුජීතුවක් කරගන්න කියලා. එන්නේ ගිනි අඟුරක් වෙච්චා. පුළුවන් වෙච්ච දැන ගෙනලා ආයෙ තියාගන්න සතිය. අරමුණේ ගෙනත් තියාගන්න. ගෙනත් තියන්නේ මෙතනද මෙතනයි කියන එක පිළිබඳව සැකනම් අනාතයි අසන්නයි. මම ගෙනත් තියන්නේ මෙතනයි කියලා දන්නවනම් සනාතයි බුදුහාමුදුරුවෝ එතන. ඒක තමයි මේ භාවනා කළ බුදු කරන්නේ. ගරු ස්වාමින් වහන්සේ අප මේ කරමින් ඉන්නේ අනාගතය තුලින් සමතේ වැඩිම නොවේද? ඒ විපස්සනාවට හරවාගන්නේ කෙසේද? සමත සහ විපස්සනා භාවනා අතර වෙනස පැහැදිලි කර දෙන්න. පළවෙනි වාක්‍යය මොකද? අපි මේ අප මේ කරමින් ඉන්නේ ආනාපානය තුලින් සමතේ වැඩිම නොවේද? ඒ විපස්සනාවට හරවාගන්නේ කෙසේද? ඒ මේ කියන එකන මේ සමතේ කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන එක කිව්වනම් ප්‍රශ්නට උත්තරේ එනවා. මොකද අපි මේ මේ භාවනා ක්‍රමයේ හඳුන්වා දෙනකොට හෝ බුදුහාමුදුරෝ කිසිම තැනක මේ ආනාපාන කියන සමතේ කියලා නියමයක් නැහැනේ. මේ ආනාපාන තුළින් සමතේ වැඩි වීම නෙවෙයිද කියන එක තමයි ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒකට එළඹිච්ච ඇති ඒකට එළඹිච්ච ඇති තියෙනවා ඒක ප්‍රශ්න. පළවෙනි වාක්‍යය වැරදි කියලා හිතමුකෝ. එතකොට දෙවෙනි ප්‍රශ්න නැහැනේ. පළවෙනි වාක්‍යය හදන්න ඕනේ. කොහොමද ආනාපානේ සත්‍ය සමතේ වඩනවයි කියන එක විස්තර කරන්නේ. Tamange අත්දැකීම ඇදී. එහෙම නැත්නම් මං කියන එක විවෘතව තියාගන්න. අදිශ වෙන්න එපා. එහෙම අදිශ වෙන්න ගිය ගමන් තමයි පිටිපස්සේ තියෙන අනවශ්‍ය ප්‍රශ්න. ඒකට ආනපාන වඩන්නවත් වෙලාවක් නැති වෙනවා. ඒ මේ බැරදි වෙන්නේ නිකමනේ ඒක නෙන්නේ. ඒ නිසා නිකන් සාමාන්‍ය දැනුමට ගන්න ආනාපානෙ විතරයි මේ ලෝකේ තියෙන සමථ විපස්සනා දෙකටම පොදු වෙන එකම අරමුණ. ඒ නිසා ඒ අරමුණත් සමථ පැත්තට දාන්න යන්න එපා. ඒකට අපිට අයිතිවාසිකම් බලතල නැහැ. ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සතියෙන් යුතුව කටයුතු කිරීමේදී පහත ප්‍රශ්නය ඇතිවිය. පසුගිය දිනක ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ චෛත්‍යයක් ඉදිරියේ අති විශාල පළතුරු පූජාවක් පැවැත්වීම පිළිබඳව විවාදයක් ඇතිවිය. පුද්ගලයෙක් එය සතියෙන් යුතුව ජීවමාන බුදු වඩයන් වහන්සේට කරන බුද්ධ පූජාවක් ලෙස දැක එයට අනුමෝදන් වූහොත් එමගින් ඔහුට කුසල ධර්ම රැස් වේද. එම කටයුත්තට ගරහා කතා කිරීම බලවත් අකුසල කර්මයක්ද තේරුවන් සරණයි. ඒ ඒ කිනාගේ ඇති වෙන ආකල්පෙමත් තමයි ඒක තීන්දුව කරන්න තියෙන්නේ. මේ ආකල්පේ විය යුතුයි. මේ ආකල්පය වුණොත් මෙහෙමයි කියලා අපිට මේ අතන හෝ මෙතන හෝ ඊයේ හෝ වෙන්න තියෙන එකක් ගැන විනිශ්චය කිරීමේ අයිතියක් හෝ හැකියාවක් අපට නැහැ. ඒක නිසා ඒක දකින්නකොට Taman ඇති උනේ මනාපයක්ද අමනාපයක්ද ඒ මනාපමනාප දෙක සංකතම් පටිච්චසමුප්පන්න ඕලාරිකම් කියලා බුදුහාම සඳහන් කරේ. සිද්ධිය ඇහෙනකොට දකිනකොට තමන්ට උනේ මනාපයක්ද අමනාපයක්ද? ඒ මනාපේ හෝ අමනාපේ මේ සිද්ධියෙන් ඉස්සෙල්ලා තිබුණ එක නෙවෙයි බොහෝ ප්‍රසිද්ධව පහළ වෙනවා. ඕලාරිකම්. සංකතං සකස් වෙච්ච දෙයක්. මේ දැක නැත්තම් වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න. මේ සිද්ධිය නිසා උනේ. මේ මනාපමනාප දෙක අනුව තමයි කෙලෙස් ඇති වෙන්නේ. ඒ තමන්ද අරයට උනාද කියලා කියන්න අපිට ජර්නලිස්ට් බං කරලා දෙන කර්ම විෂය අචින්ත්‍ය විෂයක් පිටුවටන විෂයක්. පොඩි කොටසක් තියෙනවා මේ සිද්ධිය නිසා මට මොකද වුනේ මට උනේ මනාපයක්ද අමනාපයක්ද ඒ මනාපේ අමනාපේ මාව සතිය කඩලා මනාප අමනාප දෙක දිගට යන්න යන කෙලස් වැඩෙනවා මේ කොහෙදෝ යන සිද්ධියක් නිසා නේද මේ අහල් අල්ලපු ගෙදර ප්‍රශ්න නිසා නේද මේ ගෙදර ප්‍රශ්නයක් ඇති කරගත්තේ කියලා තමයි වැටහෙනවනම් ආපහු කරන්න තියෙන්නේ මේ මේ වගේ දෙයකින් දැනගත්ත පස්සේ මම සතිය පිටවන්න ඕන කොතනද කියලා දන්නවනම් ආපහු මේකෙන් උනාට පස්සේ ඒ ඒ සිද්ධිය අහෝසි භාවයටපත් වෙනවා මේ ගැන කතා කරන්න කරන්න අපිට අදී අදාළ නැති විශයක් නිසා අපි සුදුසුකම් නැතුව විනිශ්චයකාරකමක් අරගෙන විනිශ් විසඳුමක් දෙන්න හදන. අපිට මොකද්ද තියෙන අවශ්‍යතාවය විසඳුමක් දෙන්න. ඔව් අපෙන් අහලා කෙරුවද? නැත්නම් මම කරාද? කාටවත් ඕනේ අදහසක් ගන්න පුළුවන් මේක කියන්නේ කොහොදෝ යන්නේවා Taman අංගේ දා ගන්නවා යෝගාවචරයක් මේක හොඳටම පරිසම් වෙන්න ඕනේ මේක හිත මේ අරමුණේ ඉන්නකොට තියෙන නීරසකම නිසා විවිධ අරමුණු හොය හොයා රණ්ඩු කරනවා මෙල්බන් වල ඉන්නකොට මේ මාත්‍ය උගාකු ගතෙක් හරියට බුද්ධහම කටයුතු කරනවා බොහොම අමාරුවෙන් දවස් තුනේ රිට්‍රීට් එකට ආවා. ඇවිල්ලි වල දෙවෙනි දවසේ ඇවිල්ලි වල ඉතාමත් පශ්චාත්තාපෝ කියනවා. ස්වාමීන් වහන්සේ පුදුම ආශාවකින් හිටියේ මේ මේ රිට්‍රීට් එකට ඒ වුණාට සාංශ ඊ අම්පාරේ ආම්සු කෙනෙක් මරලානේ මුස්ලිම් මිනිස්සු. හම්බුන මගේ වැඩ ඔක්කොම ඉවරයි දැන්. මට මොන විදියෙන්වත් ඉන්න බෑ. මේක මම කොයිදී මොකද කරන්නේ? ඉතින් දැන් මොකද මං ගෙදර යනවා කිව්වා. ගෙදර ගියාට හම්බුනට පණේ නෑනේ. මොනවා හරි කියලා පිට යනවා ඊට පස්සේ මම කව ප්‍රශ්නයක් නෑ මාත් ආවේ. මේ දවසක් හරියට යන්නේ ලොකු දෙයක්. නමුත් මහත්තයා දන්නවද මේ ජනමාධ්‍යයෙන් නැති දේවල් ඔක්කොම දාන්නේ කවදාකවත් ඔහොම දෙයක් වෙලත් නැතුව ඇති. ඈ මම කව මහත්තයා පොඩ්ඩක් හොයලා බලන්න. මේ පත්තර විකිනේ නෑ තම්බිය කාමරු කෙනෙක් මැරුවා කිව්වේ නැත්තම්. මේ හාමුදුර කෙනෙක් heart attack කරලා මරනවා කියවට පත්තරේ දැම්මට කවුරු කියවන්නේ ඕනම් මැරෙනවා. මේ පත්‍රකාරින්ගේ ගුඬු නිසා ඒක හරි සංසී වෙනකොට මං ගෙදර යනවා. මොකද කරන්නේ? අපේ හිතට අඬන බබාට හැංගන්න හැටන්නවා ගන්නන්න ඕන එක ඕන තරම් කරුණු තියෙනවා. ඒ නිසා කවුරු පව් කරත් මොඩයා ඒකේ ෂෙයාර් එක ගන්නවා. කොත්තනක හරි පවා සිද්ධ වෙනවද? ඒකේ ධම්මාදම අරගන්න. බුදුහාම කියන්නේ ඔබ සිද්ද පිසුස් කරලා තියාගනින් සතියෙන් හිටපුවා ඕන එකේ ඕනේ අකුසලයක් කරගත්තා සමාදම් වෙන්න එපා. ඔකට කියන්නේ අකුසල සමාපatti කියලා. අකුසල සමාපatti භයානක පුරුද්දා. කොත්තනක හරි කවුරු හරි සිල් ගන්නවා කියලා හිතලා සාදු කියන්නේ. අනේ සාදු ඔන්න සාසනයක් යනවා. කොත්තනක හරි කාට හරි සමාධියක් අත්වන්නේ අනේ සාදු මං ගිහින් වැඩේ වෙලා. කොත්තනක හරි ගමන්නේ කවුරු උපසනා කරන තම්බියක් හරි ගමන්නේ. එහෙම දන්නවනම් අපිට සතුට වෙන කරුණු කොච්චර තියෙනවද? අපි දෙකදාකත් ඒවට උදාපන්නන්නේ මේක හැදිලා තියෙන්නම නැස්චාර්තයට. මේක හැදිලා තියෙනම කුණට. මේක හරියට මේ මේ එළවලුවට අපිට රස නැතුවට උම්මලකට කැලක් දාන්න එපා නැත්තම් ඔක රස නැහැනේ. අර කුණු කැලක් දැව වැටුන නැත්තම් එයාගේ පුරුදු වෙලා තියෙන කුණ තමයි. ඒක නිසා මේක වැඩියෙන්ම ආදායම ලබන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි එක තමයි. පත්‍රකාරකම් අපි මේ කොහොද වෙනගෙන කොහොද වෙන දේවල් වලට රණ්ඩු කරනවා. ඒ නිසා මේක කියනකොට Tamand ඇතුනේ මනාපයක් දමනාපයක්ද කියනවනම් ඒ පුදුලා උසාවි ඉස්සරහට ගෙනියලා අපිට පුළුවන් අපිට දන්න ප්‍රමාණය අඩු විසඳන්න. කොහෙදෝ ඉන්න කෙනෙකුට කොහොම විසඳන්නේ? මොකද්ද අපිට ඇති අදාළකම? මොකද්ද අපිට තියෙන නීචීඥ තනතුර? මොකද්ද අපිට තියෙන විනිශ්චයකාර තනතුර? නිසා මේ කැමැති දේ ලියපෙන්න මේ Tamand මේක දකින්නට ඇතුනේ මනාපයක් දමනාපයක්ද කියලා කියලා අපි මේ අපේ බજાරක ඇතුලේ ප්‍රශ්න විසඳගන්න. එහෙ <laughs> මෙහෙ යන්නේ නැතුව. එහෙම නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. ගරුතර ස්වාමීන් වහන්සේ දිනපතා ධර්මදේශනා තුළින් භාවනා කිරීම සඳහා සිතන මහා වීර්යයක් ලබා දීම ගැන ඔබ වහන්සේට පින්වත් වේවා. පසුගිය දින තුන තුල ඔබ වහන්සේ උපදෙස් අයුරු සක්මන් භාවනාව කිරීමට උත්සාහ කළෙමි. මුලින් වම දකුණ යනුවෙන් තවන පාදයට සිත යොමු කෙලෙමි. පසුව ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් ඒ අවස්ථාවලට හිත යොමු කරගෙන ගමන් කෙලෙමි. තරමක් සක්මණේ වේගය අඩුකොට විස්තර බැලුව විට පොළවේ නොහැරි විවිධ සංදි වලින් නැමි කැරකී පාදයේ ඉදිරියට යන හැටිත් ඔසවන පාදයෙන් ශරීරය ඉදිරියට තල්ලු කර දෙන අයුරුත් තීරණය කළ හැකි විය. සක්මන් භාවනාව යෙදෙන අතර සිතට නොයෙකුත් සිතිවිලි විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාවලදී ප්‍රකාශ කෙරෙනු අදහස් අත්දැකීම් ගැන සිතිවිලි මනසට පැමිණේ. මේ සිතිවිලි යන අතර මගේ සක්මන ගැන සතියක් ඇති බව වැටහුණද මට ගැන තද විශ්වාසයක් නැත. ධර්ම කරුණු ගැන සිතින් විමසා බලන අතරම සතිය තබාගත හැකිද? නැතහොත් මෙවැනි සිතිවිලි සතියට බාධාවත්ද? අපි ඊයේ කතා කරා ඒ සිතුවිලි ආශ්‍රයෙන් සතිය ආන මේ සක්මන බලන්න පුළුවන්. සක්මන ආශ්‍රයෙන් හිතවිලි බලන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම ගත්තොත් සක්මනේ දෙකලවරට වැඩිය මැද හැම වෙලාවෙම පේනවා අපි පියවරේ හිත තියාන හිටියොත් ඉතිලියට ගෙවදින්න විදියක් නැහැ. හැබැයි දොරකට ගාවටලා දොරට තට්ටු කර කර ඉන්නවා. නිතරම ඉන්නවා. කොයි වෙලාවෙ ගෙටෙයිද කියලා. අපි මොකಾದ මේ ගෙටෙන්නේ කියලා හිතනකොටම හිතවිල්ලට හිත යනවා. සක්මන අමතක වෙනවා. ඒ නිසා මේ කරගෙන යන වැඩේ හිතවිලි නතර වෙන්නේ සක්මනේ හිත පාත්තනකම විතර. හැබැයි නතර වෙනවයි කියලා කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා දොරකඩ තට්ටු කරගෙන ඉන්න එක දිගටම කියනවා. ටිකක් කල් පුරුදු වුණාට පස්සේ තේරෙනවා මම ඇවිදින්නේ හිතවිලි පාපීස්සක් මත කියලා. ජී නැති තැනක නෙමෙයි. නමුත් මම ඇවිදින එකයි බලන්නේ. එතකොට හිතවිලි බොඳ වෙනවා. ඉතිරි වඳ වෙනවා. ඉතිරි ලොඳ වෙනවා. අයින් වෙනවා. ඒ නිසා ඕනම වෙලාවක හිත හිතවිල්ලක් ගැන හිතනකොටම එයා hinaasisi ගෙතේනවා. ඒකට අර හිතන හිතෝ සක්මන අඬා හෝ ගන්න පැත්තකට යනවා. ඒ නිසා කඩුව දෙන්නේ මත්සැද්දටද මනමේ කුමාරයටද කියන එක හැම වෙලාවෙම මතක තියාගන්න. අපිට අර එක ඒකාකාරව ඇවිදිනවට වැඩිය අර নানা ආකාර හිතවිලි වලට මනාපයක් එනවා. අර තමන්ගේ උරුමකාර රජසිරි තියෙන සූසට කලාව දන්න මනමේ කුමාරට වඩා මාශ්‍රද්ධ පිළිබඳව ඇඟීම එනවා. ඒකෙන් එච්චරම ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. අපේ හිතේ තියෙන කඩප්පුලි නොකෑමන දාපදුර පට්ට පඳුරු ගැසි. මේ එකෙක්ගෙ නෙවෙයි. මේක මගේ කියාගත් එක අපාය යනවා. මේ අපේ හිතේ හැටි මේ මනුස්ස හිත දැන් මයි ළඟ යහපැත්තෙන් සක්මන් කරනවා ඌත් උතනම තමයි ඉන්නේ. ඒක ඉතින් අලුත් විඥානහ වෙන්න ඕනේ ඒක කියන්නේ. විතරම තමයි තියෙන්නේ. මේ මානව හිතේ දෙයක් ඒ නිසා මම මේ අත්දකින්නවා. මම බලනවා අකට තක තියාගෙන යන වෙලාවේදී මම දකුණ කියාගෙන යනකොට හිතවිලි පැත්තකට යනවා. හිතවිලිද මේ කියලා හිතනකොටම මම දකුණ පැත්තට යනවා. ටිකක් කල් පුරුදු වුණාට පස්සේ සක්මන් කරනකොට මට කියනවා inner thoughts background thoughts කොච්චර දෝ පිටිපස්සේ කච කච කච කච කච කියලා ගතියි. Taman දන්නවනේ මේ ලක්මන් කරන්න කියලා ඒව ඒ දැන ගැනීම හරහා මේව වඳ වෙලා යනවා. අනේ හිතවිලි තියෙනවනේ ඉතින් කියලා බලපුවම ලක්මන වඳ වෙලා යනවා. ඉතින් ඒක නිසා මේක තීන්දුව කරගත්තට පස්සේ ඒ හිතවිලි වලට ඒ ඕන තරම් චෝදනා කර කර යෝජනා කර කර ලිපත් ඉඳගෙන දොරට දත්තු කර ඉඳ කියන්නේ Taman සක්මන් කරන යනකොට ඒව ටික වෙලාව බලන ඉඳලා යනවා. ඒ ගියාට පස්සේ තේරෙනවා තාමත් මම සක්මන් කරන හිතවිලි කකටයක් උඩ හැබැයි හිතවිලි රජ වෙන්නේ නැහැ. සමහර වෙලාවට සක්මනේ යට ගිහිල්ලා හිතවිලි යට වෙනවා. ඉතින් මේකෙන් තියෙනවා මේක මමම උපයා ගන්න ලද මගේම ප්‍රයත්නයක් මිසක් දානේ දීලා කුසලයෙන් මේක කරන්න බෑ. ඉල් ලගින කුසලයෙන් මේක කරන්න බෑ. ගියාත්මේ කුසලයෙන් මේක කරන්න බෑ. දැන් මම යම් කුසලයක් දිනු කරගත්තා නම් ඒක මම මේ කැමති කෙනාට දෙන්නත් බෑ. Tamanම උපයන්න ඕනේ ඒක එකට එක ඉපිල්ලක් තියෙනවා. මම දැන් මේ කිට්ටු කරලා ඇවිල්ලා තියෙනවා තම සැකේ තියෙනවා. මේ සැකේ නැති කිරීමට එකයි කරන්න තියෙන්නේ මේකම නැවත නැවත කරන්න. කරනවනේ ඉබේම සැකේ දුර්වල Tamanටම තේරෙන්න පටන් අර ගන්නවා. සැකේ කියන්නේ නීවරණයක් කියලා. ඒක නෙමෙයි උනන්දු කරවන්න තියෙන්නේ බහුලීගත කරන්න කරනකොට ඉබේම සැක දුර වෙලා යන්න පටන් ගන්නවා. 11 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිය යන වචනේ තේරුම වටිනාකම හා ප්‍රබලත්වය මම හඳුනාගත්තෙමි අවබෝධ කරගත්තෙමි මා උපන්දා සිට මෙම ලිපිය ලියන මොහොත දක්වා හිතින් කයින් වචනයෙන් රැස් කර ගන්නා ලද අකුසල විපාකවලට දඬුවම් ලැබීම අවුරුදු ට්‍රිලියන් ට්‍රිලියනකින්වත් ගතවනු ඇත නොපසුබට වීර්යයෙන් අවංකව සතිය ජීවිතයේ ප්‍රධානාංගයක් වශයෙන් භාවිතයට ගතොත් මෙම අකුසල් වලින් බේරිය හැකිද මේක තියෙනවා බෝධිචර්ය අවතාරයේ වසුබන්දු පාදයන් ලියලා තියෙනවා. එයා මේක තීරුම් අරගෙන අදිෂ්ඨානයක් ගන්නවා සම්පූර්ණ බුද්ධත්වයේ ලබන්න. ඒකට ඒකල කල්පනා කරනකොට කියනවා මම මෙතෙක්කල් සතිය නැතුව ඉන්න කාලේ එකතු කරපු අකුසල්. කොච්චරද කියනවනම් මේකේ තියෙන අවුරුදු ට්‍රිලියනයක් ඇයි කියලා මනින්න බෑ. ඒ නිසා අදිෂ්ඨාන කරනවා මං මගේ පව ඔක්කොම පාපොච්චාරණය කරනවා. පව හෙලිදරව් කරනවා. මම ප්‍රතික් මරලා නැති කිසිම ජීවිතයක් නෑ. හොරගම් නොකරපු එකක්වත් නෑ. කාමීච්ඡාචාර නැති එකක්වත් නෑ. බොරු කියලා හිස්සචන. නමුත් මට දැන් මේ බුද්ධස්ත්‍ය සඳහා යන කාලය තුල මේ ඔක්කොම ගෙවම් කරන්න එරියස් පිට ගෙවන්න ඕනේ මම දැන්. ඉතින් ඒ ආරාධනා කරනවා මට භූත චෝදනා ඉන්න තරයක් වරින්. කවුරු තුන්කල කියලා ඇහුවොත් මගේ මොනට වැටියක්. කවුරු හරි කුණු අතු ගාලා පාට විසි කරනවා මං යකට වැටියා. කවුරු හරි හාල් හොදලා පාන වතුර විසි කරනවා මං යකට වැටියා. ඒ නිසා ලෝකේ තියෙන තාක්කල් නින්දා, තියෙන තාක්කල් කරදර, ලෙඩ රෝග සියල්ලමයි කතා වෙනවනම් මං දන්නවා සතිය වැඩෙනවා කියලා. කියලා එයා ඒ ඔක්කොම දුක් වලට ආරාධනා කරනවා මේ කෙටි කාලය තුල ගෙවම් කරන්න මට මේ ටික ඉක්මනට ඉක්මනට එනවා නම් හොඳයි. මොකද මට සතිය තියෙන වෙලාව කියලා. ඒක සංකදම සූත්‍රයේදී ਸਰවඥාන්සේ දේශනා කරනවා. සත්‍යමත් වුණාට පස්සේ Tamanට අකුසල් විපාක ප්‍රතිසන්දීම වැඩි වෙන්න ගන්නවා කියන්නේ. ඒ කියන්නේ ඉන්ටර්නල් ඔඩිට් යනවා දැන් accounts balance කරන්න හදන. එච්චකොට දෙන්න ගන්නවා. හරියට තීරෙනවා දැන් වෙන්නට වැඩි මිනිස්සු මාව වරදොලා තේරුම් ගන්නවා. වෙන්නට වඩා මිනිස්සු බනිනවා. අභූතව. ඒකට තීරුම් ගන්න ගන්න දැන් මේ යන්න හදන. දැන් මේ අඩියේ ඉඳලා සුද්ධ කරගෙන යන්නේ කියලා ලොකු සතුටක් එනවා. දැන් කොහොම කරොත් මම සතියේ ඉන්නේ. අභූත චෝදනා කරත් ස්තුති කරත් සතියින් ඉන්නේ කියලා. එතකොට එයා වැඩ කරන්නේ මේ මිනිස්සුන්ගේ අගයන් ආඩම්බර වලින් නෙවෙයි. මේ ලාභ සත්කාර සම්මාන සිලෝක වලට නෙවෙයි. මට ජීවිතේ දෙන්න තියෙන එක වරේ. අයියා අත ජීවිතය වරේ. නැත්තම් අසරණයිනේ ලෙඩ වයසට ගියාට පස්සේ ලෙඩ වුණාට පස්සේ මරණ මොහොතේ ආවන මොකුත් කරන්න බෑනේ කියලා මේ දුක් වලට සාදර වෙනකොට මේ දුක් ඇත්ති හැලෙන්න පටන් ගන්නවා ලොඳ වෙන්න පටන් ගන්නවා බොඳ වෙන්න පටන් එන්න බෑ ඒගොල්ලන් ඊට පස්සේ. මේ දුක් විලිස්සගෙන පනින්නේ බය වුණොත් විතරයි. කිසිම දුකකට කිසිම කරදරයකට ගිහිලා හක් කරන්න බලන්න. කිස් එකක් දෙන්න බලන්න. ඔක්කොම ඉවරයි. මේකට බය වෙන්න දුවන්න දුවන්න බල්ලා වුණත් එළවලව කනවා. ඒක බල්ලගේ හැටි. ඒ නිසා පුළුවන් නම් හක් කරන්න දුකට එනකොට අම්මෝ මැසිනා උඟ කායකට පස්සේ දැක්කේ වරෙන්කෝ ග්‍රීන් ටී එකක් බොන්න වාඩි වෙන්නකෝ කියලා කිව්වොත් કોઈ කිසිම වෘත්තකමකට කෙලස් කැමති නැහැ. ඒගොල්ලෝ පැති විපස්සනාල පියෙන් අනින්න තමයි. නිසා කෙලස් වලට එන්න කියන්නේ. හැබැයි මේ වෙලා තියෙන අහල පාලේ ඉන්න කට්ටිය ඔක්කොම ඔයගොල්ලෝම කික් කරලා විසි කරනවා. ඒගොල්ලන්ට තේර පෙන්වන්න බෑ ඒක. මොකට ඔක්කොටම ඕන තියෙන දුක වෙනුවට බය වෙන ඒ ජීවිතය නැතිනේ. පැමිණි දුක් පැනිරහයි. පරෙන් මොකක්ද වෙන්නේ? මම දන්නේ මේ කතාව මෙතෙන් අදාළද කියලා. මම ඔය එංගලන්තින් දැද්දී කොහොමදක් මට කතාවක් දෙක කලාකම් මට කියලා දෙනවා. ඒක කියලා තියෙන ජැක් කොන්ෆීල්ඩ්. ඒ කිව්ව එයාගේ මේ නයිට් කෙනෙක් ඒ කියන්නේ වීරේක් ඒ කැලේ යන ගමන් මට වතුර තිබ්බා හිතලා ළඟ තියෙන විලකින් වතුර පිවට පස්සේ හරි රිෆ්‍රෙෂින් වතුර තිබ්බා. එතකොටම මේ මුද්ද ලස්සනට ඇඳගත්තු දිව්‍යාංගනාවක් ළඟට ඇවිල්ලා කියනවා ඔය වතුර බිව්වනම් ඔබ වැරද්දක් කරලා දෙන්නේ උඹට මාව බඳින්න වෙනවා. එහෙම නොවෙනවනම් ගෑණියෙකුට අවශ්‍ය දේ මොනවද කියලා දැනගෙන ඇවිල්ලා කියපන්. හරි උත්තර දුන්නොත් උඹ නිදහස් වෙන්න පුළුවන් තමයි බඳින්න. දවස් දෙකක් දෙනවලු. මූගීල පොත් බලලා හරි මේ කරලා බලනවලු ගෑණියක් කැමති වෙන්නේ මොකේද කියලා එක උත්තරයක් නැතිව. ඉතින් ඇවිල්ලා කියනලු කරන්න දෙන්නේ මට උත්තරයක් නැහැ. කරන්න දැනෙන බදිනවා. ඊට පස්සේ ඒ මොහොතින් බදිනවා. අර මූණ අන්තිම කැතයි. ඒ ලැඳගෙන ඉන්නේ ලස්සන සාරියක් පරිසරය ඔක්කොම හොඳයි. ඊට පස්සේ දැන් බැඳනම් කිස් කරපන් කියනවා. ඊට පස්සේ ගෑණි කියනවා අපි බැඳනම් කිස් කරනවා. එමේ කිස් කරපු ගමන් මූණ පුදුම ලස්සන වෙනවා. දැන් ඒකට යාගර වටේ තියෙන හැන්දුමයි ඔක්කොම ලස්සනට පස්සේ මේ ගෑණි කියනවලු දැන් මෙහෙමයි වැඩේ. මම ලස් දවල්ට ලසමුත් රැට කැතයි. රැට ලසමුත් දවල්ට කැතයි. උඹ කෝකටද කැමති කියලා. ගෑණි අහනවලු මිනිස්යාගෙන් මම ලස්සන දවල් දුනෝ රැට කැතයි. රැට ඊට පස්සේ මූ කල්පනා කරලා උත්තරේ නැන්නේ. ඔයා කැමති දෙයක් කරන්න කියලා. අන්න ඒක තමයි ගෑණි කැමැත්ත කියන්නේ. යහිට ඕන කරදී ඔයා කැමැත්තක් කරන්න කිව්වා මොන කක්ක කඩ උනක් කමන්න. කොච්චර ගෑණිය ඔකට දන්නේ නැනේ මේ කතාව දන්නේ නැහැ වැඳපු කට්ටියවත් දන්නේ. ඒ නිසා මේ දුකට ඇවිල්ලා කියන්නේ එයා ඉන්නේ කැත් ඇරගෙන කොටාන මුරුමුරු ගන්න තෝ කන මරනවා කියන්නේ. right කමන්න එන්න. වාඩි වෙන්න ඕක. ඒක බොස් එන්න ඕක. ඔය මොනම කරක්වත් ඕන කෙනෙකුට බණින්න කියන්නේ ඕන කෙනෙකුට ගහන්න කියන්නේ ඕන කෙනෙකුට අභූත චෝදනා කරන්න කියන්නේ හොඳට සතියින් ඉන්න මේ මගේ කර්ම ගෙවෙන වෙලාවක් මම මේකේ අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ. ඒකට සම්පූර්ණ සාධාරණ චෝදනා කරා විතර දැනගන්න පැහැදිලිව මේ භාවනා නිසා මේක එන්නේ. මේ ප්‍රතිපදාවේ දියුණුව මම මේක හිත හිත කරදර ගන්නෑ. ස්තුතිවන්ත වෙනවා. අනේ මේකෙන් ඔයා හිත නරක කරගන්නත් එපා. ඔයාගේ වැඩක් නෙවෙයි මේ කෙරෙන්නේ කර්මානුරූප වෙන ඒජන්ට්ගේ වැඩක්. ඔයත් හිත නරක කරගන්න එපා. මං හිත නරක කරන්නේ නැහැ. ඔය වැඩේ 100 බාධාවක් නැතුව මුලැඳා කරන්නම එක කාරණයකටත් ප්‍රතිසන්ත වෙන්න බෑ. මේ මේ බය අපිට මේ තන්නේ කර මේ හොල්මන තියෙන්නේ මරණයට තියෙන බය නිසා. එක එක ගියේ එක එක ඇවිල්ලා කියලත් නැහැ මරණය කියන්නේ මොකද්ද කියලා. දැන් මරණපේ අද්දකින් මේ දවස්වල හොයන්න පටන් අරගත්තා. කවදාකවත් හිතුනේ නැතරතුරු වගේ තියෙනවා. අද තියෙන ප්‍රධාන ට්‍රෙන්ඩ්ස් තුනෙන් එකක් තමයි needed experience. quantum physics, chaos theory, quantum මරබෑදේ. භාවනා කළ මොකක්වත් නෑ. උන් මර නිවනටත් එහා තැනකට යනවා මරන වෙලාව. කවුරුත් දන්නේ කොහොමද වෙන්නේ කියලා. අපි මේ සිල් රැකගෙන දන් දීගෙන එන්න බයිලා කියාගෙන අපි මේ යන්න හදන යන්න බැරි තැනකට බුද්ධ ධර්මන අහවත් නැති මිනිස්සු යනවා. මේ මිනිස්සු කියනවා එච්චර ලස්සන සුන්දර දෙයක් මුළු ජීවිතේම නැහැ. කෙනෙකුට අපිට වෙනවා තියෙන්නේ මරණ බයක් කියලා එකක්. සියල්ලේ අවසාන. ඒ ජෝන් මන්ස් කියන මිනිසයා මං පොත් කියවන කාලේ ගොඩක් 2008කට විතර ඉස්සෙල්ලා නිව්සීලන්ත කෙනෙක් නෝනත් එක්ක ඉන්න වයසක මිනිසයා කවදාකවත් මිනිසෙකුට උඹට දෙකින්වත් කියලා නැහැ. හරීම චාම් ජීවිතයක් ගත කරලා. ඒ නිසා නෝනක් කතා කරලා කියනවා තේකක් හදාගන්න කියලා ගිහිල්ලා එනකොට heart attack වෙලා මහත්තයා ගිහිල්ලා. නෝනට අග්ගාලා කතා කරලා අනිත් ડોක්ටර් කතා කරනවා. එයා ඇවිල්ලා ආටිෆිෂල් රෙස්පිරේෂන් දෙනකොට අරමුණට තිත්ත ගුණහරප දෙකක් කියන්නේ නැගිටිනවා. කවදාකවත් ජීවිතේට නරක වචනයක් කියලා නැහැ. ඊට පස්සේ නෝනා ගිහිලා කොළදැස් කරන දොස්තර මහත්තයා ගාවට අනේ දොස්තර මහත්තයා හිතවතක් කරගන්න එපා. මේ මහත්තයා අපේ මහත්තයා සිහියෙන් නෙවෙයි ඉන්නේ. මහත්තයා ඒගොල්ලෝ නෑ හොඳටම සිහියෙන් ඉන්නේ. මං අර හිටපු තැන ඉඳලා මෙතෙන්ද ගినాවු එක මොකා වුණත් ඒක මගේ පරම හතුරෙක් කිව්වා. මං හිටියේ පුදුමාකාර බ්ලිස් එකකට. මං එහෙට යන්න හදාගෙන ඉන්න වෙලාවේදී කවුද ඇවිල්ලා මම මෙහාට අදිනවා දැක්කයි කියලා. ආටිෆිෂල් රෙස්පිරේෂන් දිදී ඊට පස්සේ මේකට ආවට පස්සේ පුදුමාකාර ද්වේෂයක් ආවයි කියලා දොස්තර මහත්තයා නෙවෙයි. මං අර හිටපු බ්ලිස් එකේ ඉඳලා මෙහෙට ගත්තා. එදා ඉඳලා මේ මනස ඉස්සරහ කෙනෙක් කෙනාගේ චරිත කියන්න පුළුවන්. ඉතින් ගාණක් ගන්නවා මනුස්සයා. එයා කියනවා මේ මරණය පිළිබඳ අපිට දිලචුමනේ හොඹ බයයි. එහෙම නැත්නම් මේ ලෙඩ රෝග වේදනා පිළිබඳ දුක් වේදනා පිළිබඳ අපේ තියෙන හොබස් බය තන්නේ කර මායාවක්. තන්නේ කර මායාවක් තියෙන එකට සාදර වෙන්නකො පොඩ්ඩක්. මේ පැමිණි දුක් පරිහාය කියලා මම දන්නේ මේ සිංහලට ඒ වචනේ ආව කොහෙන් ආවද මන්ද මට පුදුම ගෞරවයක් හිතෙනවා. පිට මොන බාධාවකවත් ওই වචනේ නැහැ. අපි වෙත පැමිණෙන දුක අපිට කර්මස්ථානාචාරය වලින්. ඒකට සාදර වුණා නම් මොකටද බය වෙන්නේ ඊට පස්සේ ආයේ. අපේ අම්මා ඉන්න කාලේ කියලා තිනවා වට්ටක් කලකුණ හට ගන්න gediye වැලට බරක් වෙන්නේ නැහැ කියලා. නිසා අපි එන කිසිම දුකක් විඳින්න බැරි එකක් නෑ අපිට. කිඳිරි ගෑවෙනවා ඒක ගැන ගණන් ගන්න එපා. කිඳිරි ගෑවෙනවා. නමුත් ආපු දුක බාර ගන්න gediye විදි මොයි මොනම බයක්වත් වෙන්න දෙයක් නෑ. ඒක නැති තාක්කල් අපිට අක්ෂණ සාතික ඕනේ මේ පේන් කිලර්ස් ඕනේ බාම් ඕනේ සේරම ඕනේ කරන්නේ මේ එයි කියන බයටනේ. බුදුජානකේ රජකෙයින් එළියට ගිහිල්ලා අවුරුදු 7ක් ඉන්නකොට බඩ අත ගන්න පිටුළු අත ගෑවුණා. දැන් හිටියනම් එහෙම මේ රටක එහෙමනම් දෙමාපිය ගෙදරිට මෙසර නඩු දානවනේ. හෙල් කෑයකට කිව්වේ නැහැ කියලා. ඉස්පිතාල ගිහින් නැහැ කියලා. දැන් කරන්න බෑනේ. ඕගොල්ලන්ට බෑනේ එහෙම කරන්න. ළඟ ඉන්න මිනිස්සු කලන්ත ඇතුනොත් එහෙම ඕගොල්ලෝ කිව්වේ නැත්තම් නඩු. උන්න කියන්නේ නැතුව මැරෙන්නත් බෑ. මම කැමති නම් මගේ දුක ගන්න ඔබප්පු ගහගන්න. මායාවමත් කරන්න දෙයක්. අපිට තියෙන මේ මේ එන්න තියෙන බය, එන්න තියෙන දුකට තියෙන බය නිසා බුදුහාමන පොඩ පොඩ කඩබනවා. සතිය දාලා කඩපන් පුදුමාකාර කස කැවිල්ලක් කරනවා. ඒ නිසා මේ යන්න පටන් ගන්න තියෙන්නේ දිගටම කඩාන යන එකයි කරන්න තියෙන්නේ. දොළොස්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල නැති වී නොදැනී ගියේය. එහෙත් පෙර දින මෙන් රූප පෙනුනේ නැත. ප්‍රියජනක බවක් හෝ සමාධිගත බවක් දැනුණේද නැත. හුස්ම ගැනීම සහ හෙලීම සිදුවන බව හොඳින් වැටහි. එහෙත් වදින තරක් නැත. බලා සිටීමට රූපයක් නැති නිසා පෙර දින මෙන් ලොකු උනන්දුවක් ඇති වූයේද නැත. මම දැන් මෙතන හුස්ම ගන්නවා හෙලනවා යයින් මෙනෙහි කෙලෙමි. තරමක් කැඩි කැඩියේ නමුත් සතිය බොහෝ දුරට පවත්වාගත හැකිය. එහෙත් අරමුණ පැහැදිලි නැති නිසා තමත් අපහසෙන් ඊට පස්සේ වෙලා නැතිලා තියෙනවා. පස්සේ ලියන වෙලා නැති සතිය පිටරන්න ඇති. ඒ පස්සේ කියන්න උනන්නේ. නෑ සතිය පිටරට පස්සේ ප්‍රශ්න නෑ. <laughs> ඉතින් ප්‍රශ්න නැති කෙනා ප්‍රශ්න කරන්න යන්නේ මෙතන ඉන්න එක්කෙනෙක් දෙන්නේ ටක් ගාලා නැතිවම කලබල වෙන්නේ නෑ. දහතුන්වෙනි ප්‍රශ්නය දරු ස්වාමීන් වහන්සේ මා දිනපතා භාවනා කරන්නෙක්මි මා තුල හටගන්නා හොඳ සහ නරක චේතනා එන විටම මටම හොඳින් පෙනෙන්න බවක් පෙනෙන්න පටන්ගෙන ඇත ඊට අමතරව මා ගැනම දේවල් වලදී සිත හා තවත් අය අතර කතා බහ කිරීම සහ කටයුතු කරන විට අනුන් අනුත් මාත් මැනෙන සුළු වැළෙන සුළු බව හා ඒ දැක මම මටම පෙන්වා දෙන සුළු ගතියක් පුරුද්දක් ඇති වී ඇත මම මම යන ගතිය මගේ මගේ මා තුල බුර පුරා එළියට පනින්න හදන ගතිය හොඳින් පෙනේ එය එන්න එන්නම වැඩි වෙන අවස්ථාවලදී සතිය ශක්තිමත් කරගෙන භාවනා කර්මස්ථානයට කොටු වෙමින් සංසිදී යයි. නමුත් මෙම මම මහා හිරිහැරයක් පීඩාවක් සේ දැනුණත් එය නැති කර ගැනීමට එකම මඟක් සතියම යයි සිතමි. මෙවැනි තත්වයක් දැන ඇති වෙන්නේ ඇයිදයි සහ එයට ඉදිරියට කටයුතු කරන්නේ කෙසේද යයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඉදිරියට කටයුතු කිරීම ඔය tie වාක්‍ය දෙකට ඉස්සලා තියෙනවනේ මේකට උත්තරේ සත්‍ය පිහිටීමෙන් කියලා. ඒ නිසා මම හිතනවා පොට අල්ලගෙන තියෙන්නේ කියලා. ඇයි ඒක ඉන්නේ කියන එක සාමාන්‍ය සිංහල වෙදකීමේ වුණත් පළවෙනි බෙහෙත් පන්තියෙන් ලෙඩේ ඇවිස්සෙනවා. ඒකෙන් තමයි වේදා දැනගන්නේ මට සෙම් කෝපයක්ද වාත කෝපයක්ද පිත් කෝපයක්ද කියලා. ඒ නිසා ඒ වේදා තැහැරලා වෙන කෙනෙක් ආවට ගියොත් එයා දෙන බේචමුත් ආයෙ වැඩි වෙනවා. නිසා ඒ වේදාගෙන්මයි බේත් ගන්න. ඒ වගේ තමයි මේ සතිය දාපු ගමන් අර කෙලෙස් වල ඇවිස්සිල්ලක් කියන සම්මන්ත්‍රේ මතුරුන්ට යකා පහළ වෙලා ඉනවා වගේ ඉන්න පටන් ගන්නවා. එනකොට ලකුණු හතරක් එනවායි කියලා තියෙනවා. ඉරිටේෂන් එකක් කවදාකවත් නැති විදිහට Tamanට වේශ කරගතියක් එන්න ගන්නවා. අනිත් එක self criticism එකක්. Taman ගැන තමයි විවේචනය කරන්න හදනවා හැම වෙලාවෙම මේක පණින්නනේ හදන්නේ. අයියා වෙන්න හදනවා. ගොඩ පෙරක දොරකම් කියනවා. මම යම තමයි. ඊට පස්සේ බලන්න පේනවා ඒක වෙන්නේ මේ ළඟ ඉන්න මිනිහට නෑනේ. ඌත් මොනවා හරි අවශ්‍යරණ කියලා ඌ ගැනත් අර දෙනවා. අල්ලපු ගෙදර මිනිහත් එක්ක තරහයි. අනුන්ගෙත් ෆෝල් පයින්නේ. අනිත් එක පෙඩැන්ටි. මේ ලෝක කිසිම දෙයක් මේ වගේ වැඩේට සහයෝගයට නෑනේ. ඔක්කොම අරියාදුවට හිටලා තියෙන්නේ. හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ වැරදියට කියලා ලෝකෙ පිළිබඳව මේ ලෝකේ රවුම් එක හතරස් කරන්න හදනවා. හතරස් කරුණා නම් කොච්චර ෂෝක්ද මේ මට්ටම තිබුණා නම් හරියටම හොඳයි නේ මේක දැත්තම් පොළොව පොළ කපන්න ඕනේ නැහනේ පොළොව මට්ටම් වල තිබුණා හොඳයි කියලා. මේ හතර සතිය හැදෙන ලකුණු. නමුත් මේ හතරම වාතයක් පිළිකාවක් විදිහට තමයි යෝගාවචරයට පේන්නේ. ඉරිටේෂන් එක, තමන්ගේ වැරදි දකින්න එක, අනුන්ගේ වැරදි හොයන එක, ලෝකෙ පිළිවෙලකට නැහැයි කියන එක. ඉතින් මේකෙදී භාවනා කරන තමයි බුදුහාමුදුරුවෝ කෙරේ ශ්‍රද්ධාව අපිට තියෙන්නේ. මේකෙදී සතිය සීල කඩා ගන්න නැතුව ඉන්නයි අපි උනන්දු වෙන්න ඕනේ. මේකෙදී සතිය පාවා දෙන්න ඕනේ. මොකද මේ කල්පනාවල් මෙහෙම වුණාට ඒකෙන් සීල කඩන්න බෑ. ශ්‍රද්ධාව කඩන්නත් බෑ. Taman ඒක දැනගන්න ඕනේ. ඒ වැඩේට බැස්ස ගමන් සර්වඥානසික උපමාවේදී ඉන්නේ වනමුකේ පාදපුවාම රිදෙනවා වැඩි. තුවාලයක් බෙහෙත් දාන්න ඉතලා හේදුවාට පස්සේ රිදෙනවා වැඩි. ඒ වගේ තමයි භාවනාවට ගියාට පස්සේ වනමුකේ පෑදෙනවා. එතකොට රිදෙනවා. ඒක හොඳ ලකුණක්. ඒ ඒ වැඩේ යනවායි කියන එක. ඉතින් මේකට යෝනිසමනසිකාරය කියනවා. අනේ මේ භාවනා කරන්න ගියාම වෙනද නැති ලෙඩ එනවා. මල කරදරයක් කියලා මේ භාවනා කියන්නේ දුක නැති කරන්න කියවට මොන රෝගයක්ද මේ දුක වැඩි වෙනවනේ කියලා හිතවනම් අයෝනිසමනසිකාරයට යනවා. භාවනා කරන ඕනම දෙන්නෙකුට ওই දෙක ඕනම වෙලාවක එන්න පුළුවන්. හරියට කියලා හිතන වෙලාවක් එන්නත් පුළුවන්. වැරදි කියලා හිතෙන්න පුළුවන්. ඒ දේ රඳා පැවතිලා තියෙන මොකේද කියලා කාටවත් කියන්න බෑ. වෙච්ච දේ හරි පැත්තට ගන්නවද නරක පැත්තට ගන්නවද කියන එක මොකෙන් එනවද දන්නේ නෑ. බුදුරජාණන්සේ ආමන්ත්‍රණය කරන්නේ මේක හරි පැත්තට එන අයට විතරයි. අනික තියෙන අපේක්ෂාවක් නෑ. නිසා අපිට වෙන්නේ අර සුළුතරයට කොහොම හරි හේතු වෙලා හරි විදිහට ගන්න කෙනාගේ පැත්තට ඉඳගෙන බුදුරජාණන්සේක උපදේශටි ගන්න එකයි තියෙන්නේ. අනිත් පැත්තට ගියේ කෙනෙක් ගැන මේ රිවර්ස් ගියර් එකට වැටිච්ච වාහනයක් වගේ පාගන්න පාගන්න පස්සට පස්සට තමයි යන්නේ. ඒ නිසා මේක හොඳ දෙයක ලකුණක් බව දැන ගැනීම තමයි එනතන සිරිදේවදුවකට වැඩියා කියලා නැත්නම් ඒකත් ජයසිරි මංගලම් කියලා තේරුම් ගත්ත මනසේ ඉදිරියට යනවා. එයාට ඕන තරම් ක්‍රමසාවිදි දිනනවා ඒ තේරුම් ගත්තට පස්සේ මේක සාධාරණීකරණය කරන්න. හැබැයි තේරුම් ගත්තේ නැහැ කියලා බනින්නත් එපා. මේ පොදුවේ අපි ඇට විහි කරාම කොයි ඇටේ කොහොර තියෙන තැනට වැටෙයිද දන්නේ ඒක පැලෙවෙයි. පළක්කුඩ වෙච්ච එක පැලෙන්නේ ඒ නිසා මේ යෝනිසමංස්කාරය ඇති කරගන්න ඒක භාවනා වගේම වැදගත්. ඒ නිසා හැකි සංඥාව. කරණීයන් අත්ත කුසලින යන්තම් සම්තම් පදං අපි තමෙච්ච තමන්ගේ අත්ත කුසල සැක තරසා ගැනීම ප්‍රමාත කරගත්ත කෙනගේ පළවෙනි ගුණය සක්කෝ. හැකි සංඥා. හැකි සංඥා නැති මනසයා මුනින්නවපු කලයකට වතුරක් කරනවා වගේ වදින්නේ නැහැ ඇතුළට. හැකි සංඥාව තියෙන එකනට උඩට හරවපු කලයක් වගේ කඳුර කඳුර එකතු වෙනවා. ඒ නිසා හැකි සංඥාව පහළ වේවා, යෝනිස්මනස්කාරය පහළ වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. 14 වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ මා පර්යන්ත භාවනාවේ සිටින විට සිත එසේ එහි මිහිදුවයි. එය තදකර නැවත භාවනාව එය තද කර නැවත භාවනාවට යෙදුණු පසු ඒ සතිය පිහිටවීම මද වේලාවකින්ම නිදා සිටින බව දැනේ. ආයි ආයි සතිය පිහිටු පිහිටුවද සිත යටින් හා නිදා සිටින බව හැඟේ. මෙය කෙසේ වළක්වා ගන්නද? ඔබට තෙරුවන් සරණයි. මේකට කියන්නේ මානසිකාරේ මානසිකාර්ථයේ විතක්ක චෛතසිකය කියනවා මෙනෙහි කරන්න. තමන් ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව නම් ඉඳිනවා කියන අදහසින් හෝ ඉන්නවා මැරිලා නැහැ කියන අදහසින් හෝ ඉන්නවා හිඳිනවා කියලා මෙනෙහි කරන්න. ආශස් ප්‍රසවාස වෙනවා නම් ආශස්ල ආශස් ප්‍රසවාසල ප්‍රසවාස. ඉතින් පිටියන එකක් නතර කරනවා නිින්දයන එකක් නතර වෙනවා. නිසා එකම පරියන්කේ කියන පස්සේ එකම ටෙක්නිකයි තියෙන්නේ විතක්කය අරමුණ මෙනෙහි කිරීම තමයි මේකට තියෙන කෙටි උත්තරය. පහළොස්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙවැනි සති භාවනා වැඩසටහනකින් අවසානයේ බලාපොරොත්තු වන ඉලක්කය කුමක්දයි පහදලා දෙන මෙන් ඉල්ලා සිටිමි. පළමුව සතිය ලබා ගන්නෑයි දේශනා කළා තෙරුවන් සරණයි. ඇත්තටම මේ බරපතල ප්‍රශ්නයක්. රෙජිස්ටර් වෙන්න ඉස්සෙල්ලා ඇහුවනම් හරි. අපි උඟ වෙලාවට මේ සුපර් මාකට් කියලා බඩු ගත්තට පස්සේ මොකටද ගත්තේ දන්නේ නැහැ. ඉදිරියේ ෂොප් එක මේක බලනකොට පේනවා. බොහොම අමාරුවෙන් මේ බ්‍රෑන්ඩ් එක හොයන්න කියලා අරගෙන අවිල්ලා තියෙනවා. ඇයි ගත්තේ දන්නේ නැහැ. ඒක මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන බරපතලකම. කන්ඩිෂන් කරාට පස්සේ අපි ඕක කරනවා. රට කරන්නම් ආලේ කරනවා. හැබැයි මොකටද කරන්නේ? ඒකට කවුරු හරි වෙනම පෙරක දෝරු කෙනෙක් ඉන්න ඕනේ ඒක කියලා දෙන්න. ඒක නිසා ඒකට නම් උත්තර නැහැ. ඒකට උත්තර දෙන්න බෑ. ඒ නිසා ටිකක් කරලා බලමු මාට කියදාගේ මේක අපත්‍ය වෙන්නේ කරප්පන් වෙන්නේ නැහැ මේකට. නිසා කරලා බලලා කියන්න උනේ මොකද්ද කියලා. අද භාවනා කරනකොට පස්සේ මට මොකද උනේ කියන එක බලන්න. අහවල් දෙයට යන්න ඕන කියන එක මේ මේ මම හිතන්නේ මේ රාධිකා ඕනට වැඩිය ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. ඉතින් එතකොට මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දර වුණාට පස්සේ කට්ටිය ඇවිල්ලා බඩු ගත්තට බඩු ගන්නෙ මොකටද කියලා දන්නේ නැහැ. ඒවා ඒවා මට මට හිතාගත හැකි. මට හිතාගත හැකි. ඉතින් ඒ නිසා කරුණාකරලා මේ බුදියායන කුටියන බුදියන්න දෙන්න. ගෙන්නන්න එපා රිට්‍රීට් වලට කට්ටිය. මොකද එනකොට මේක දන්නේ නැතුව ආවට පස්සේ වැදගත්කමක් කරන්නේ වැදගත් වැඩක් තමයි කරන්නේ. ඉතින් ඒ නිසා එකක් කරදැයි කෙරුවට පස්සේ බලන්න මට මොකද වෙලා තියෙන්නේ කියලා. මට ආරක්ෂාකාරී කරද හැකියත හැකි මේක මොනම චරිතයකටවත් මුරස් වෙන්නේ මේක ඇලර්ජික් වෙන්නේ ඇලර්ජික් රියැක්ෂන් මේකට එන්නේ අපත්‍ය වෙන්නේ ඒ නිසා බය නැතුව කරගෙන යන්න කරලා ඉවරලාක බලන්න මොකද වෙන්නේ කියලා. දාසයනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ කලක පටන් භාවනා කරමි. සක්මන අවසානයේ පර්යන්තයට වාඩි වූ පසු ආනාපානය ශීඝ්‍රයෙන් නොදැනී යයි. ඉන්පසු ශරීරය දැනීම අඩු වී යම් සැහැල්ලු බවක් ලැබේ. එයද මෙනෙහි කළ විට යම් කාලයකට පසු එයද නොදැනී යයි. ඉන්පසු පපුව ආශ්‍රිතව පිටකොන්ද පැත්තෙන් හුස්ම ගැනීමක් මතුවේ. එවිට එය මෙනෙහි කරමි. ඉන්පසුව ශරීරයේ වේදනා දැනීමට පටන් ගනී. එය මෙනෙහි කරමින් යන විට වේදනා කල බලවත් වී එය කකුල් ආශ්‍රිතව පැතිරෙන හැටිත් ඉන්පසු අධික උණුසුම් තත්වයකට පත්වන හැටිත් බලා සිටිමි. විටක ගිනි ගැනීමට ආසන්න බව දැනේ. ඉරියව මාරු කිරීමට සිතට සිතන හැටි බලා සිටිමි. ඔබ කියූ පරිදි ඊතා ඉවසීමෙන් ඉරියව මාරු නොකර බලා සිටියෙමි. ඉන්පසු ටිකෙන් ටික රත් වීම අඩු වී වේදනාව පහව යන හැටි දුටිමි. ඊට පසු සුව වේදනාවක් දැනුනි. එයට හිත කලබල හිත කැමැති බව දනි දැකිමි. මෙසේ ඊපවරක් වේදනාව ඇති වී නැති වී යන හැටි දැකිමි. ඉන්පසු ඉරියව මාරු කර නැවත හුස්මට සිත යොමු කර සිටින්නෙමි. මාගේ භාවනාව නිවැරදිදයි දැනගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. මේ වගේ වේදනාව ඇතිවීම නැතිවීම, සැප ඇතිවීම නැතිවීම, ආශාර ප්‍රසාර ඇතිවීම නැතිවීම, තමයි සතිය ඇතිවීම නැතිවීම තියෙද්දි භාවනා පාවා දෙන්න තිබෙන නිවනෙන් තමයි නතර වෙන්නේ. ඔය මොන්න නිදහස කරන්නක් නිසා හෝ භාවනා වැඩ පිළිවෙල පාවා දුන්නොත් නිතිපතා කරන එක ඉතින් මේ බාගට තැම්බිලා නතර වෙනවා. ඒක නිසා මේකේ බලන්නේ මේ ඉවසීමේ ශක්තිය කොයි පැත්තට ගියත් හරි ගියත් වැරදුනත් ලාභයක් වුණත් පාඩුවක් වුණත් ඇසසක් වුණත් අයසක් වුණත් කැපක් වුණත් දුකක් වුණත් නොසලෙන මනස මේ తాදී මනස පරීක්ෂා කරන්නේ ඔය ඔය අන්ත දෙකට දාලා බලනවා. රත්තරන් බඩුවක් ඉන්නේ ගින්න දානවා වතුර දානවා ගින්න දානවා වතුර. ඒකවල තමයි ඒක කුණු කැපෙන්නේ. ඉතින් මේ එක එක අන්ත වලට යනවයි කියලා කියන්නේ ඒ අදාළ තැන් වල කුණු කැපෙනවා. කෙලස් කැපෙනවා. ඒ ගේම පාවා දෙන්න තු යන කෙනාට මිනිස්සුන් වැඩිය දෙයියෝ වඳිනවා කියලා කියනවා. දෙයියන් වැඩිය බ්‍රහ්මයෝ වඳිනවලු. මේ මිනිස්යාගේ මේ අප්‍රතිහත ධෛර්යයට. මිනිස්යන් එක තේරෙන්නේ අංග වෙලාට මිනිස්සු මේ සැප හොයාගෙන යන ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකේ පිටිපස්ස යන කට්ටියනේ. ඉතින් ඒගොල්ලන්ට තේරෙන්නේ මේ දුකටත් සමාන අයිතිවාසිකමක් දීලා කටයුතු කරන්න කොහොමද? පරාජයට සමාන අයිතිවාසිකමක්, අයසර සමාන අයිතිවාසිකමක්. මොකද මේ ගේම පාවා දෙන්නේ නැති කමට දෙයියෝ දෙයියන් වැඩි බ්‍රහ්මියොත් වංජිනවලු මේ පුද්ගලයාගේ තියෙන මේ කඟ දිගේ ඉහළට පීනන ගතියට. පටිසෝතගාමි. ඒකට මායя මෝහණේ වෙනවලු. උට හිතා ගන්න බෑ උට කොහෙන් කකුල් මාට්ටුවක් දාන්නද කියලා හියන්න බෑ. මේ සමනලයේ ඇගිලෙනකොට වෙඩි තියන්න බෑනේ. අනේට රේඛාවද්ද කියන්නේ උඩකිට යකෝ කොච්චර බැටරි පුච්චන ගෙලින් ඵලයන්කෝ කියලා. උන් මොඩ නෑ. උන්ගේ කනවල කවදාක් කෙලින් යනවද කියලා බලන්න. ජෙට් එක හදලා කෙලින් ගියා වෙද්දීම කතා දෙකක් නෑ. මොකද ජෙට් එකට වංගුව යන්න බෑ. ඒකට මිසයිල් එක ගහන්න පුළුවන්. ඔය සත්තු යනකොට හැම වෙලාවෙම යන්නේ මුලක් කවදාකවත් කෙලින් බහලා තියෙනවද බලන්න ගහක. බටයක් අස්සෙන් හරියක් කෙලින් යන්නේ. ඒවෙන් තියෙන ක්‍රමයක්. මේ දෙක අතර ගැටුම තුල තමයි ජීවිතේ විචිත්‍රත්වය තියෙන්නේ. ඕකට අර ශ්‍රීවිල්ලක පිටිපස්සේ ගිහිල්ලා තුන හැපි හැපි ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා. <laughs> ඒ වෙහිවිල්ලට යන්න ඕනේ නැහැ. ඊට පිටිපස්සේ යන්න ඕනේ. හැම එකෙම පිටිපස්සේ කැප්ෂන් එකක් තියෙනවා. ඒක මොකුත් නෑ ඒක මේ වැදුනට පස්සේ අවුරුදු ගාණක් ඉනා වෙන්න පුළුවන්. ඒ මේ අහිංසක මට පුංචි එකා මම මේ ඔක්කොම ළමයි දිහා බලන්නේ එහෙම තමයි පොඩි කාට ඉවසන්න හරි මේ කියලා ලස්සනේව තියෙන නිසා මේ ජීවිතේක තියෙන මේ මේ හරියනවා වරදිනවා වේදනාව වෙනවා සැප වෙනවා රත් වෙනවා සීතල වෙනවා එන්න සෙල්ලම් දානවා මේ කොයි එක දැම්මත් Tamanda කරන් තියෙන ඒවට පොඩි පොඩි වංගු දානවා. ඒ කිලිම යන්න බෑ. පොඩ පොඩ වැනෙනවා ගමන යනවා. අන්තිමට තවත් ටීවීලර ගැන කියනවනම් කකු මේ දෙනගේ ඉන්න වෙලාව කකු දෙක දිගේ හිටියොත් මැදින් දෙම්ම ගියා. අයි ටීවීලර කාරෝ අයි දෙනකන් ඉන්නේ නෑනේ. යෝගාවචරයත් වගේ තමයි එහෙන් දැම්ම මෙහෙන් දැම්ම ගියා. පිටපැත්තේ හැල්ල බලනකොට මම ගිහිල්ලා ඉවරයි. ඔය සිග්නල් ඉල්ලලා පාර ඉල්ලලා යන්නේ නැහැ. කකුල් දෙක පොඩ්ඩක් ඈත් කරා නම් දැන් මම ඇතින් ගියා. ඒකේ භාවනා කරන එකනත් මේ හැප එනකන් ඉන්නත් එපා. දුක එනකන් එහෙන් දාගත්ත මෙහෙන් දාගත්තා. අන්තිමට ගියේ පාර හොයන්න බෑ. ලොකු වාහන ට්‍රක්කාරයන් හොයන්න බෑ. මෙයා කකුලෙන් ගියත් දන්නේ නැහැ. මෙහි වාගේ මාර්ග නීතිය නම් මනම් ඒ නෑනේ ලංකාවේ. ඒ නිසා යෝගාවචරයත් සිවිල් ඩ්‍රයිවර් කෙනෙක් තමයි. පුළුවන් තරම් පාර හොයාගන්න කිසි කෙනෙක්ගෙන් ගියේ එක ගැන ප්‍රශ්න කරන්න කවුරක්වත් නැහැ. තමන්ගේ ජාම බේරගන්න ඉස්සරහට යන්න. ආත්මනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ කමඨහන් සුද්ධ කිරීම ගැනීමට උපදෙස් පතමි. මම ඊයේ සන්ධ්‍යාවේ පර්යංකය ඉඳ ගතිමි. සුපුරුදු පරිදි හුස්ම ටික වේලාවක් දැනි හුස්ම ටික වේලාවක් හුස්ම ටික වේලාවක් දැනි ඉන්පසුව නැති වී ගිය යුතු අකුටිය කමාරු ඉන්පසුව නැති නොදැනි ගියේය බාහිර ශබ්ද හා ඉදිරියට පැහැදිලිව ඇසීමක් නොදැනී ගියේය ඉන්පසු දැනුනේ කලවම් වූ සැලඩ් එකක් වැනි අවස්ථාවකි එනම් ශරීරයේ දුක් වේදනා සිතවිලි කෑලි හිස්තැන් හුස්ම මේ සැලඩ් එක වගේ මේවා එකින් එකට වේගයෙන් කිසියෙකුගේ පාලනයකින් තොරව වෙනස් විය. මෙහිදීපත් වූ ලොකුම අපහසුව නම් මේ සිද්ධිය නිරීක්ෂණය කිරීමට මට පිහිටා සිටීමට නොහැකි වීමය. ඔබ වහන්සේ පවසන පරිදි වෙනදා භාවනා අධ්‍යක්ීම් වේදනාවන් පිට මට නිරීක්ෂණය කරන බව තේරේ. නමුත් මෙහිදී නිරීක්ෂණය කරන්නට වේදිකාවක් පිට හෝ ඇතුළත හෝ පිහිටා සිටිට නොහැකි වීමයි. මෙය භාවනාවේ ඇතිවන සැහැල්ලු හෝ සුන්දර අත්දැකීමක් නොවේ. සෑහෙන අපහසුතාවයකි. ටික වේලාවකට පසුව නැවතත් සුපුරුදු ආනාපානයට පැමිණ සැහැල්ලු භාවයට පත් වී භාවනාව අවසන් කෙලෙමි. කෙටි ප්‍රශ්න තුනක් තියෙනවා. 1 මේ අත්දැකීම සතිය හෝ ධර්මය ඇසුරෙන් පහදා දෙන්න. ඒක මේ ධර්මය උගන්වන්නේ එක එක වස්තුවක තියෙන පෞද්ගලික ලක්ෂණ අනිකෙන් වෙන් කරන ලක්ෂණ වලට කියනවා අච්ඡන්ත ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, ස්වභාව ලක්ෂණ කියලා. අන්තිමට බලනකොට ඔක්කොම එකතු වෙලා මර්ජ් වෙනවා බලුවමනයක් වගේ. එනනම් බත් හොඳට රස තියෙන, සුවඳ තියෙන, වර්ණ තියෙන දේවල් ඔක්කොම කාලා වමනි කරාට පස්සේ වමනි දිහා බලනකොට කණ්ඩ ඉස්සලා තියුණ ඔක්කොම ಗುಣ ටික දුගුණයක් පාඩපත් වෙනවා නේ වගේ තමන්න තියෙන මේ හැම වස්තුවකම එකතු වෙන ගතියගෙන එකතු වුණාට පස්සේ අරක මිහි තියෙන මිහිරියාව නැහැ. ඒක තියෙන සිත් අනිර ගතිය නැහැ. ඒකට කියනවා විරාගය කියලා. එහෙම නැත්නම් මේ මල් ෂීට් එකට ක්ලෝරින් ක්ලෝරින් පාරක් ගහපුවාම ක්ලෝරින් නෙමෙයි මොනවද මේ විරංජක කුඩු ක්ලෝරින්ද නෑ ක්ලෝරින් නෑ ගන්න ලෝ බ්ලීචින් පවුඩර්. දාපු ගමන් ඒක නිකන් බොඳ වෙලා යනවනේ. ඒකට කියන්නේ විරංජනේ වෙනවා. විරංජන කුඩු කියලා තමයි කියන්නේ. මේකේ අරමුණ දිහා බලහිනකොට එක එක තැන් වල තියෙන විචිත්‍රතා, අනන්‍යතා ඔක්කොම ගිහිල්ලා මර්ජ් වෙලා බලුවමනයක්, ගොජයක්, වෙන උතුර වෙන දාන උතුර රාකලයක් වගේ එන්න ගන්නවා. ඉතින් හොඳටම දන්නවත් ලස්සන පිරිසුදු මායිම් බෝඩර් සහිත තිබුණේක තමයි මේ බොඳ වෙන්නේ කියලා. එහෙම නැත්නම් ලස්සන දියසයන් චිත්‍රයකට ස්ප්‍රේ එකක් කරන වතුට්ටියක් ගන්නවා. එහුවට පස්සේ ඔක්කොම අර සීමා මරියදාවල් දිය වෙලා ඔක්කොම රූර බහිනවා. එතකොට චිත්ත ලස්සන නැහැ. මුචඥානanse සඳහන් කරලා තියෙන්නේ එකක් දිහා බලලා වහා වෙන එකක් බැලුවොත් ඒක ඔක්කොම හරි ලස්සන වෙන් වෙන් වෙච්ච දේවල්. නමුත් බොහෝ වෙලා බලහින්ද ඔක්කොම අන්තිමට බොඳ වෙනවා. බොඳ වෙනව විරාගයට යනවා. නිරෝධයට යනවා. ඡේ වීමට යනවා. එතකොට යෝගාවචරයට හිතෙන්නේ නැහැ මේ භාවනාව ප්‍රතිඵලයක් කියලා. යෝගාවේ ජීවිතේ මේ ලස්සන තිබුණ දේ බොඳ වෙලා, දොඳ වෙලා, වඳ වෙලා, ඡය වෙලා, වැය වෙලා, නිරුද්ධ වෙලා යනවා කියන. වලක් කරන්න බෑ. මේකට සැක කරන්න නැතුව එහෙම යන්න ගියොත් ඔය ඔක්කොම අතරේ මේක නිකන් සාමාන්‍ය තුනී වෙලා සුදු පාට වෙලා නැතිලක් යනවා. සැක කරොත් ආයතනයක් කර පෞද්ගල ලක්ෂණ එනවා. ඉෂ්ට හානියක් වෙන්නේ නැහැ. තුන්වත සැරයක් ගියාට පස්සේ තියෙනවා මේ ලෝකේ තියෙනවා නීතාර්ථ නෙය්‍යාර්ථ කියලා දෙකක්. මතු පිට දර්ශනය සහ ඇතුළත දර්ශනය කියලා. විනිවිද දකින්නකොට එකක් මතු පිට එකක්. ඒක උදාහරණයක් වශයෙන් කියනවනම් ඒ යක්කඩේ පඤ්ඤාරාම හඳුරෝ ඔය විද්‍යාලංකාර ඉගෙන ගන්නකොට ඉතින් තරුණ කෙල්ලෝ ඉස්සරහ පිළේ වාඩි වෙලා ඉන්නවනේ. ස්ටුඩන්ට්ස්ලා කොල්ලොත් එක්ක කියවන මේක නෑම්බියක් එළියට අරගෙන හැම ගහලා ගත්තොත් නෑ කන පිට දාලා ගත්තොත් මේ කියන්නේ මේ බල්ලෝ එන එක වලක් කරන කොල්ලෙක් ළඟ තියන්න වෙයි කියලා කෝටුවක් තියලා මේ කොඳ පිට දැම්මොත් තමයි මේ ලස්සන කන පිට හැරෙවොත් එහෙම මොනවද තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එළදෙනක් අරගෙන හැම ගැහුවොත් ඒ එළදෙන ගහකට හේතු වෙන්නත් බෑ බිම් බුදියන්නත් බෑ වතුරේ ඉන්නත් බෑ අවකාශයේ ඉන්නත් බෑ ඒ තියෙන ඔක්කොම තියෙන අර තුනී හැමයි. හැම විනිවිද්දොත් ඒ කිසිම දෙයක අලංකාරයක් නැහැ. මේ හැම විනිවිද ගන්න බැරුව තමයි මේ විපස්සනා කරගන්න බැරුව අපි මේ එක එක නාඳුනගෙන අරකට ප්‍රේම මේකට තරහ කරගෙන තියෙන්නේ. මම භාවනා කරනවා ඔක්කොම විනිවිද ගියාට පස්සේ මේ ඔක්කොම මනුස්ස ශරීර හතරම ධාතු ඇති වෙන නැති වෙන බව. ඒක දකිනකොට මේක ඇලර්ජික් වෙනවා. වක්කාර වෙනවා. කම්මැලි වෙනවා. තහල වෙනවා. දඟලනවා. ඒ මොකද එකම එකක් දිහා බොහෝ වෙලා බලා හිටපු නැති එකේ ආදීන වෙතියි. ඕනම දෙයක් අරගෙන එක දිගට බලන්න. මුඛකවත් මේ ගුණේ වළක්වන්න බෑ. ඒ නිසා බුදුජානන්සේ අර්ථ ධර්ම, නීතාර්ථ, නීයාර්ථ, පෞද්ගලික ලක්ෂණ, පොදු ලක්ෂණ කියලා මේක විස්තර කරන එක බුදු මේ මේ භාවනා කරනකොට ඒක හරියට මහසි සෑඩෝ උගන්වලා දෙනවා. ආයෙත් පෞද්ගලික ලක්ෂණ, ආයෙ පොදු ලක්ෂණ වලට යනවා. නමුත් පොදු ලක්ෂණ වලට ගියාට පස්සේ විවරණ වෙනවා. විරංජනේ වෙනවා. විරජ්‍යති විමුච්ඡති නිරුද්ධති කියන වචන තුන බුදුහාමර පාවිච්චි කරනවා ඕන දෙයක් දිහා බලනකොට බොඳ වෙනවා බොඳ වෙන එකට තියෙන ආශාව නැති වෙනවා ඊට පස්සේ ඒක නිරුද්ධ වෙලා යනවා ඉතින් ඒ දේ වෙනකොට බෞසුත භාවය ඇති කෙනා නම් දන්නවා ප්‍රතිපදාව කියලා නැති කෙනෙකුට පේන තියෙන්නේ මේක අර ලස්සන තිබුණ දේ සුන්දර භාවය නැති වුණා අඳුනා ගැනීම හැකියාව නැති වුණා. ඒකට කියන බැඳීම නැති වුණා වගේ කියලා. මේක ලක්ෂ වාරයක් වෙනකොට තමයි තේරෙන්නේ යමක් විනිවිද බලන ගතිය සහ මතු පිට බලන ගතිය දෙකක්. මතු පිට බලන ගතිය තමයි දාන සීල සමාධිය තියෙන්නේ. විපස්සනා වෙදී ඒක විනිවිද බලනවා. විනිවිද බලනකොට පස්සේ සම්පූර්ණ වෙනස් කතාවක්. ඉතින් මේ යන විදිය හොඳයි. පුළුවන් නම් ලෑස්තිලා යන්න. වෙලාවක මේ බලන හැම එකක්ම බලුවමනයක් ගොජයක්, ඇහෙන රාකලයක්, ගවරවලක්, අසුචි වලක් විදියට සිලිසිලි ගන්න පටන් ගන්නවා. කිසිම සුන්දරත්වයක් නැහැ. හැබැයි ඒක එන්නේ අර හොඳ ලස්සනට මරියා සීමාවල් සහිතව තියෙන දිය සායන් චිත්‍රය තමයි බොද්ධ වෙන්නේ. ආයසරයක් කරන දිය සායන් චිත්‍රය ආය බොද්ධ වෙන්න ආරින්න ආය දිය සායන් චිත්‍රය වෙන ආය බොද්ධ වෙන්න ආරින්න ඒතොර තියෙන මේ Tamange වැරද්දක් නෙමෙයි භාවනාවේ ඇති හැටිය පෙන්වන හැටි. අන්න ඒකට හිත පන්නරේ තියාගත්තොත් ඒක නම් ඊට පස්සේ මතු පිට දෙයට රැවටෙනවා. එයා දන්නවා මේකේ තව පැත්තක් තියෙනවා. ওই මතු පිට මේකේ තමයි ඔය මායාව තියෙන්නේ. රුචර්චකම් තියෙන්නේ. ඇතුළත දේ මුක්තියක් ඇසෙත් ඔක්කොම සමගතියක් තියෙන්නේ. ඒකට හරි බයයි අපි. බුදුරජාණන් ටික ටික ඉනිලා පුරුදු කරන එකයි කරන්නේ. ඒ නිසා පාපසතාවට ස්ථිර හානියක් වෙන්නේ මේක භාවනා හරි ක්‍රමයක් කියලා හිතාන ඉදිරියට යන එකයි කරන්න ඕනේ. දෙවෙනි කොටස මෙවැනි தත්වයන් භාවනාවේ නිෂ්පාදනයක්ද නැතහොත් සාමාන්‍ය ජීවිතයේ සැඟවී ඇති යථාර්ථයක්ද මේක භාවනාවේ ෆිසික්ස් වලත් පේනවා ෆිසික්ස් වලත් සාමාන්‍ය හැට බලලා මයික්‍රොස්කෝප් එකට දාලා 10 time 40 times දාලා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා පෙන්නුවොත් <coughs> කොයි තැනින් පටන් ගත්තත් එකම දේ තමයි තියෙන්නේ. ඒකට කියනවා zoom in and zoom out කියලා. YouTube එකක් තියෙනවා නම් බලන්න into 10 කියලා එකට දාලා තියෙන්නේ. ඒකේ පෙන්නනවා මේ කපල් එකක් ලස්සන මේ වගේ විශාල හෝටලයක් අයින් තියෙන ජලාශයක පාවෙන ඩිංගියක ඉන්නවා. ඒ කපල් එකේ ඊට පස්සේ මීටර් 100ක් උඩට ගිහිල්ලා පෙන්නනවා. ඒක 10 ගුණයක් උඩට ගිහිල්ලා පේනවා. ඊට පස්සේ මේක පේන්නේ නැතු කියලා නිකන් විල විතරක් පේනවා. කොට්ලේ වෙන ඊට පස්සේ පේනවා රටක කෙලවරක්. ඊට පස්සේ රට පේනවා. ඊට පස්සේ ලෝකෙ පේනවා. ඊට පස්සේ කිලෝරටම ගියාට පස්සේ පේනවා. සූර්යා වටේ ලෝකෙ කැරක් කරගෙන දිනවා. ඒක තවත් එහාට ගත්තට පස්සේ මන්දාකිණියේ ඒක පුංචි ටිකක් විතරයි. මේ ගෑණි හොයන්නත් බෑ, මේ මිනිහා හොයන්නත් බෑ. ඊට පස්සේ ආයෙ zoom කරගෙන එනවා. ඇයිලා ආයෙ මනුස්සයා පෙළලා ඒ මනුස්සයාට ලං කරලා පෙන්නවා මේ වැලමිටේ හන්දියකට තමයි ફોකස් වෙන්නේ. ඒක විනිවිදලා ගිහිල්ලා සෛලයක් අංශුවකට ගිහිල්ලා ඒ අංශුවක් ඇතුලේ තියෙන සූර්යයා සහ ග්‍රහලෝක කරකිනවා වගේ න්‍යෂ්ටි වටේ අංශු කරකිනවා ඒකයි ඉහාටම ගියාම මෙහාටම ගියාම දෙකම එකයි මැද තමයි ගෑණී මිනිහයි වතුරයි හෝටලෙයි ඔක්කොම තියෙන්නේ zoom in ගියාමයි zoom out ගියාමයි එකම මොඩල් එක තියෙන්නේ. ඒක දැක්කට පස්සේ තේරෙනවා මේ මුළු පරාශය දැක්කනම් මෙහෙම එක්කිනෙකට ප්‍රේ වෙන්න එක්කන අප්‍රේ වෙන්න දෙයක් නෑ ඔක්කොම තියෙන්නේ ශක්ති විශේෂ විතරයි. ඉතින් ඒකේ පුංචි පියවරක්. ඒ නිසා මේක පැහැදිලිවම භාවනා ජයග්‍රහණයක් යෝනිසෝමනසිකාරය තියෙන කරා ඉදිරි ගමන අයෝනිසෝමනසිකාරය තියෙන කරාට බයක්. කෙලෙසයක්. ඊළඟ කොටස මෙවැනි අවස්ථා කිසිවක් කල නොහැකි අසරණ අවස්ථාවන්ය. එබැවින් වහන්සේ උපසෙස් දුන්නද එය ක්‍රියාත්මක කිරීමට අපහසු වේදයි සිතේ. නිර්වාණ සරණයි. අපිට choice එකක් නැහැ ඒක. කිසිම කෙනෙකුට මොනවාක්වත් මැනිපියුලේට් කරන්න choice එකක් නැහැ. මේකට බාධා වෙන්නේ නැතුව එහෙම රිවීල් වෙන්න ආරින්න. ඒක ඒක වෙන්න ආරින්න ඒ නාටකම මුලැමැදාක පෙන්වන්න ආරින්න. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා දැකපු දෙයම වෙන පැතිකඩක් විතරයි. මෙච්චක් කල අපි ඒක දැකලා නැති එක විතරයි මොඩකම. 18 වෙනි ප්‍රශ්නය සක්මන් භාවනාව කරන අතර ලත අත්දැකීම්. සක්මන් භාවනාවේදී ශරීරයේ බර පාදයෙන් පාදයට මාරු වන සැටි බලා සිටියෙමි. මට තේරුම් ගියේ වම් විනුබට ගන්නා බර වම් පායේ ඉදිරි කොටසට බාර දෙන බවත් එෙන් එහෙත් මහපට ඇඟිල්ලෙන් වැඩි බරක් බාර ගන්න බවත්ය. විලුමින් සහ ඉදිරි කොටසින් ගන්නා බර සමබර කිරීමට එය කූණ්‍යක්සේ උපකාරී වෙයි. ඉන්පසු බර අනෙක් පායට මාරු කිරීමට තල්ලුවක් ලබා දෙයි. අප ඇවිදින විට මහපට ඇඟිල්ල සෑම විටම බිම වදින්නේ ඇයිදයි විමසිල්ලෙන් සිටියෙමි. මහපට ඇඟිල්ල බිම නොවදිනසේ පියවර කිහිපයක් තැබුවෙමි. එය රළු ගමනකි. ගමන ස්මූත් කර දෙන්නේ මහපට ඇඟිල්ල ආශ්‍රිත ප්‍රදේශය ක්ලච් එකක් ලෙස ක්‍රියා කිරීමෙනි. එනම් බර එක්වරම ට්‍රාන්ස්ෆර් නොකර ක්‍රමක්‍රමයෙන් ලබා දීමෙනි. තවදුරටත් බලා සිටීමේදී තේරුම් ගියේ පාදය එසවීමේදී සමතලයක් නොව වක්‍රයක් බවට පත්වන හේයින් මුළු පාදයම ක්ලච් එකක් ලෙස ක්‍රියා කරන බවයි. එහෙත් මහපට ඇඟිල්ල ආශ්‍රිත ප්‍රදේශය වඩාත් ප්‍රකටව පෙනේ. ප්‍රශ්නයක් මොකුත් නැහැ. ඒ කියන්නේ විස්තර බලපු එක ඇතුළත ගොඩාක් විතර පේන්න පටන් ගන්නවා. එක එක දවස් වලට අපි මේක liver system එකක් විදිහට පේන්න පටන් අර ගන්නවා. තවලට ඉබේ කර දෙන්නක් විදිහට තියෙන සමහරට ලතාවක් ලයක් විදිහට පේන්න පටන් අර ගන්නවා. මේ එකම සංසිද්ධිය බැලිය හැකි ආකාර සහ සටහන් ආකාර පඤ්ඤති සහ සංඛාන පඤ්ඤති පුදුමාකාරයි. අපිට මේවා පේන්නේ නැත්තේ මේ අනුන්ගේ කකුල් බලන හින්දා. තමන්ගේ කකුල් බලනවා නම් නිවනට. අනුන්ගේ කකුල් බලන්න ගියාම බුදුහාමුදුර නන්ද කුමාරයා දිවි ලෝකේ නියලා කියන බලපං කනන්ද නන්ද කුමාරයාට ජීගංගරා කකුල් පරවි කකුල් වගේ උඹට ආස නැද්ද කියලා. ඒ මොකද අර ජනපද කල්යාණිකේ හිත කඩන. ඉතින් කියන අනේ ස්වාමීන් වහන්සේ මේ 400 දිනේ එක එක හම් වෙනවා නම් මට අබ්‍රහ්මචාරීව රකින්න. ඒසොර කියනවා ඒකට ජනපද කල් අයියෝ අර වගේ වෙන්නේ පුලුටු ඇඳිලි වගේ. ජනපද ජනපද කල්යාණ මේ කකුල බලනකොට මේ කකුල සවුත් වෙනවා. මේ ඔක්කොටම වැඩි හොඳයි Taman ඇවිදිනකොට මේකේ කකුල් වල බර මාරු වෙන හැටි බැලුවොත් පොල් පිට පදිනා වගේ මේක පාගන්න මේක ඉස්සෙනවා මේක පාගන්න මේක ඉස්සෙනවා අවුරුදු ලක්ෂ කීයක් ගියාද හතර ගාතෙන් යන මනුස්සයන්ට කෙලින් හිට ගන්න. ඒකෙදී කකුල් වල කරන වැඩ ටික දිහා බලන්න තේරෙන්නේ කකුල උලුක් වෙච්ච දවස. එතකන් තේරෙන්නේ. එතන කකුලක් කැඩෙන්න ඕනේ. කැඩිච්ච දවසට ඔන්න හොම්බෙන් යනකොට මේ දාන්නේ කකුලට කික්ස් අපත්තුද අනික් අවදි කියලා ප්‍රශ්නයක් නැහැ කකුලක් තියෙන බෑවතුද ඔය කකුල් දෙකම තියෙන කෙනාට ඒක ප්‍රශ්න නෑ යාට ඕන මේ කික්ස් දානවද අරක දානවද මේක දාන කකුල් දෙක නැති දවසේ පස්සේ යන වෙන දවසක් දැකලා තියෙනවද දැකලා තියෙනවද මන් දන්නේ නෑ මිටි වැඩි සංගලක් ඉල්ලා යඳුෙමි දෙපාණු මැටි ඔබ දකින්න තුරා කුංකුමාංජන ඉල්ලා යඳුෙමි දෙයස් නොඇති ඔබ දකින්න තුරා එනිසා මේ කකුල තමන්ගේ වෙනකොට ඒක බලනවා නිවනට පාරක් ඒ වෙනුවට ඒක දිහා රාග නිසිතව වෙන විදියට බැලුවොත් ඒ කාණ කිලෝරක් නැති අකුසල තමන්ගේක දිහා බැලුවත් බැලිය හැකි ආකාර ලක්ෂයක් තියෙනවා ඒ නිසා ඒකෙන් ලබන දැනුම මොන විදිහක ප්‍රමාණ කරන්නද දැන් පුළුවන් තරම් ඒ ඉන්සයිට් එක දාන්න ඉන්සයිට් කියලා කියන්නේ බාහිරට යන වෙනකොට ඇතුළට දාන්න. එතකොට මේ අත ධක්මං කරනකොට මේ පතුලනේ ඔය ස්පෙෂලායිස් වෙන්නේ. අතුල් පතුල් දෙකම ගන්න. ඒක දවස පුරා අපි යමක් අල්ලනකොට, අතාරිනකොට, හසුරුනකොට හැම වෙලාවෙදීම මේ ටැන්ටකල්ස් වගේ ස්පර්ශක වගේ වැඩ කරන්නේ අතුල් පතුල් දෙක. මේකේ සතිය පිහිටනවා නම් දවසම සතිය. ජීවිතයේ තියෙන මේ ශරීරයේ තියෙන ස්නායු වල හැම තුඩක්ම තියලා තියෙන්නේ අතුල්පතුල්ල. හොඳට අතුල්පතුල් සම්භාහණය වෙනවා නම් කිසි ව්‍යායාමයක් ඕනේ නැහැ. අද තියෙන රස්සාවල් එකකවත් කිසිම වෙලාවක ව්‍යායාම වෙන්නේ නැහැ. ඒ නිසා নানা ආකාර ලෙඩ. නිකමට හිතන්න පොල් ගහක් නගිනකොට ඔක්කොම ව්‍යායාම. ඒ නිසා අපි සක්මන් කරනකොට අතුල් දෙක අතුල් දෙක වෙනවා. ඉදින්දා වැඩ කරන බණ තමයි යමක් අල්ලනකොට ඒ සෙන්සර් එක ගන්න හැටි මේකේ. අල්ලන දේ. එළියට අත දාලා වහිනවද කියලා බලනවා. නල්ලට අත තියලා උණද බලනවා. ඔක්කොම මේ මේකෙන් නෙමේ සෙන්ස මේකෙන් නෙමේ මේ අපේ ටෙන්ටකල්ස් ටික. ඒකට පොඩ්ඩක් අවධානය තියාගෙන ඉන්න. මෙයා හැදිලා තියෙන හැටි මේ අරසාවට සහ ජීවිත යාත්‍රාව පවත්තා. ඒ නිසා එදිනදා වැඩවලට යනකොට කරන්න තියෙන්නේ අතුල් පතුල් දෙක විතර නෙමෙයි. අතුල් දෙකටත් දෙන්න පොඩි අවධානයක් දීලා බලන්න යමක් අල්ලනකොට අපිට ඒකෙන් අපි ගන්න සංඥාව. ඊට පස්සේ ඒක බලලා ඒක කන්ෆර්ම් කරන්න දැන් බලපු දේ අත ගාලා කන්ෆර්ම් කරන්න හැටි. බලලා විතරක් කවදාකවත් අපිට මනසට ගන්න බෑ. අත ගන්නවා. අත ගාලා විතරක් මනසට ගන්න බෑ බලන්න මේ දෙකෙන් තමයි කන්ෆර්මේෂන් එක එන්නේ. ඒ නිසා මේ මේක දිගේ යන්න පටන් ගත්තාම මුළු ලෝකෙම තියෙන්නේ අතුල්පතුල් දෙකේ තමයි. දහ නවය ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ සිතට කරදරයක් දුකක් සිත් වේදනාවක් පැමිණ විට භාවනා කිරීමට හිත හදා ගැනීමට නොහැකි. එම එම සිත් ඇවුල්ල පමණක් ගැනම සිතෙයි. එය අභිභව භාවනා කිරීමට උපදේශක් පතමි. ඔබට තෙරුවන් සරණයි. ආධුනිකයට ඒක කරන්න බෑ. ආධුනිකයා බලන්න ඕනේ ඒ කරදර හිතවුනේ නැති වෙලාවක පටන් ගන්න. නිත කරදර හිතවුල් තියෙන වෙලාවක බොරදී මාළු බාණ්ඩ යන්න නරකයි. කරන්න බෑ. ඒක නිසා අපි මේ වගේ තැනකට ඇවිල්ලා සද්ද කරදර නැතුව නෑදෑයින්ගෙන් තල්ලි වලින් ඔක්කොම අයින් වෙලා පටන් ගන්න. පටන් අරගත්තට පස්සේ ටික ටික බාධක තීති කරතයි. ඒ නිසා ආධුනිකයා ඒ මේ අමාරු තැන් වල පටන් අරගන්න යන්න එපා. ඔක්කොම පහසුකම් ටික දීලා පටන් අරගත්තොත් මේක පාඩු නෑ වැඩි. ඒ නිසා ඒ සඳහා ගන්න වෙලාව වැඩිම සප්පාය වෙලාවක් ගන්න කලබල වෙලාවල් කරන්න බැරි වුණා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. අපි ආරම්භ කරන කටට උපදෙස් දෙන්නත් එපා උත්සාහ කරන්නත් එපා. විශේෂනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මා මෙතෙක්කල් පුරුදු වී සිටියේ විවිධ ක්‍රමවලට සමාධිය වැඩිවීමටයි. ඒ සඳහා දෙතුස් කුණපය ධාතු මනසිකාරය මරණස්මතිය ආදී භාවනා කළෙමි. නමුත් මෙම වැඩමුළුවේදී ඔබ වහන්සේ සතියට තුන් වටිනාකම නිසා සමාධි වැඩිම පසවක තබා සතිය පුරුදු කර පුරුදු කර ගනිමි අදිෂ්ඨාන කර ගතිමි. පළමුව දින දෙකේදී ආධුනික කුසේ මුල සිට බේසික්ස් හරියට කරන්න වෙරදර වෙමි. ඊයේ අවසාන භාවනාවේදී පරයන්ත මගේ මනස හොඳ මාන්ද වී තිබින. ඔබ හරියට ඩෝප් කාරයෙකුගේ එය හරියට ඩෝප් කාරයෙකුගේ මනස වැනිය. පිරියක් නැත. වැනෙන සුළුය. කලවරය. හීනෙන් අතපත ගන්නවා වැනිය. අද උදේ භාවනාව 5 සිට 6 දක්වා භාවනාව ඊයේ ලැබුණු අත්දැකීම් දැකීමට සම්පූර්ණයෙන් වෙනස්ය. පැයකුත් විනාඩි 20ක් පමණ එක දිගට සතිය නොකැඩී ආනාපානය දකිමින් ඊතා ආලෝකමත් සමාධියකින් සිටීමේ අදිටන් කරගත්තාසේ සතියට මුල් තැන දෙමි සමාධිය ගණන් නොගනිමි යන්න හිතේ පැවතුනි අද දවල් ආහාරයට පෙර භාවනාව අමුතුම જાතියේ අත්දැකීමකි ඉහත දැක් වූ භාවනා එක්ස්පීරියන්ස් දෙකේ දෙක සමකල හැකි සමකල හැකිය. ආනාපානයට හොඳින් සවනි නවතින හිත යොදාද සිටීමි. හුස්මේ කෙටි දිග ගනිමින් උණුසුම් සිසිලසත් හොඳින් නිරීක්ෂණය කරමින් සිටියමි. මනස පැවතුනේ අඳුරු ස්වභාවයකිනි. එකපාරටම නිින්දක් වගේ ගොස් ගැස්සී ඇහැරුණු පසු තේරුණේ ආනාපානයේ දෙස බලා සිටියද හිත එක වේලාවක සැඟවී ඇති බවය. ගැසී ඇහැරනවත් සමගම ආයෙත් નિરાයාසයෙන්ම ආනාපානයට මනස යෙදී තිබෙන බවත් සතිය පවතින බවත් දැනින. Taman තාමත් මනස අඳුරුය. ආනාපානයේ සතියත් පැවතුණි. ටික වේලාවකට පස්සේ දැනුනේ මගේ හිස පහතට කඩා වැටි ඇති බවය. හිස කෙලින් කර ආනාපානයේ සතිය පවත්වා ගතිමි. මනසේ අඳුරු ස්වභාවයක් තිබුණද සතිය මුල කර්මස්ථානයේ ඇති බව වටහා ගතිමි. මෙලෙස හතර පහ වතාවක්ම ඔළුව කඩා වැටිනි. නැවත කෙලින් කිරීම සිදු විය. ඉන්පසු පැමිණියේ අමුතුම අවස්ථාවකටය. අර තිබූ හිස කඩා වැටෙන නිදිමත වැනි ගතිය අහලකවත් නැත. මනස ආලෝකමත් වී නව ජවයක් ඇති වී ඇති බව දැනුනි. දිගටම සතිය ආනාපානයේ පැවතිනි. දිගටම ඊතා හොඳින් ආනාපානයේ දිග කෙටි හුස්ම උරුසුම් සිසිල් ගත දැනුනි. ටික වේලාවක් මෙලෙස ගත වෙද්දී දැනුනේ හුස්මේ සැර බාල වී ඊතා කෙටි වී ඇති බවය. මෙසේ සතිය පවත්වාගෙන ගියමි. එකපාරටම හුස්ම කැඩී නැවතී ඇතලෝ දැනුනි. ඔබ එය නැවතී ඇත්තයි විවසන විට නැවත හුස්ම දැනෙන්නට විය. මේ විස්තරයට විස්තරයට අනුව ඔබ වහන්සේ දෙන උපදේශ කුමක්ද මට දැනෙන්නේ මා මූලික උපදේශ හරියට පිළිපදින බවය. මේදී යම් නිවැරදි කිරීමක් අවශ්‍ය නම් කාරුණිකව උපදේශ ලබා දෙන මැනවි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේකේ පරියංග තුනක් ගැන කතා කරලා තිනවා. මේ යෝගාවචරය මේ තුනේ වඩාම හොඳ එක කෝකද කියලා තෝරලා දෙනවනම් හරි ලේසි උත්තර දෙන්න. මේ තුනෙන් Tamange මට්ටමේ හැටියට බලන කොයි එකද හොඳම පරියන්කය කියලා තීරුම් ගන්න කැමති. ඔය කියන්නේ අවසාන කිපේ එහෙම තියෙනවනම් කලින් දෙක ලිවීම distraction එකක්. Taman හඳගේ එක පරියන්කයක් විතරක් ලිව්වනම් ඒ කේස් එක කෙලිම ගත්තා නඩු ඉවර කරන්න පුළුවන්. අර කලින් ඒවා ලියනවායි කියලා කියන්නේ හොඳ නරක දෙක කලවම් කරනවා. ඒ කියන්නේ නිෂ්පාදනයක් හදලා first grade, second grade, third grade කියලා වෙන් කළා දුන්නා මාකට් වැලියක වැඩි. තුනම දැම්මොත් එකට නිෂ්පාදනය කෙරුවට ක්වොලිටි දන්නේ නැහැ. ඒ නිසා කමටහන් සුද්ධ කරනකොට වැරදිච්චා හෝ බාලෙව මොකුත් ලියන්න එපා. Taman කරපු හොඳ මේක ලියන්න. එතකොට එතනින්ම වැඩේ පටන් ගන්න. එතකොට එයා හොයන්න උපේනවා විතරක් නෙවෙයි හොයලා වගේ කරන්න දන්න කව පේන. ඒ නිසා තමන්ගේ අදහස කමටහන් සුද්ධ කරනට හොඳ මේක විස්තර කරනවා නම් අරව නැතුවන කමක් නැහැ. මාත් මත ඒ මතේ ඉන්නවා මම හැබැයි. මේක තමයි හොඳ එක. ඒ නිසා අර කලින් වයිද වෙන්නේ අහගෙන ඉන්න එක ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඒ අවධානය කියලා තියෙන එකම දිගට කරගෙන යන එක තමයි හොඳ. දිගට කරගෙන යන්න අපිට බෑ. අන්මයිද මේක තමයි මේ තුනෙන් හොඳ මේක කියන එකයි ගන්න තියෙන්නේ. ඉතින් ඒකට ගැළපෙන සප්පාය කරනු සප්පේලා දීලා අනුග්‍රහ කරන එක තමයි කරන්නේ. තුනයි විශේෂතරයි I would like to know whether there is a CD, any sound recording available in English for meditation instructions that you could use in, in the Florida retreat. If you have one, can we have a copy so that we could use it for our kids? Uh, there are two types. One thing is for the basic instructions. Others are English recording from the English retreats. So whatever maybe if you go visit the website www.damsara.org, then you can see beginner space. Uh, as beginner space eh, is in the in uh, dot nisarnavane.lk website. Then instructions. Otherwise, you have retreats. So you can download many English media retreat recordings. Either namsaro.org or nisarnavane.lk or otherwise Adhika can help. Uh, Venerable Dhammajiva Mahathera. These days, mindfulness-based stress reductions uh, become the one of became one of the fastest growing meditation techniques in North America. It is very popular in healthcare settings among non-Buddhists including Winnipeg. I believe this meditation helps to reduce the stress and improve the quality of life in a fast moving society. What is your ideas on this meditation method compared to Buddha's teaching? Please explain with metta. The teaching of the Buddha is talking about the uh, prevention and healing both. Uh, but prevention is better than cure. This mindfulness-based stress reduction uh, meditation is exactly cure, no prevention. But the teaching of the Buddha, sometimes he used cure for the, in the case of patachara and kinetic, first and cure, and then give the prevention. But this method is just healing and cure, no prevention. So therefore, if you are wise enough, use this in order to bring the mind to the uh, less uh, stressful, less frustrated situation and then take care about the prevention. Because we are Buddhist. So we can make use it. Otherwise, if you are going to stop at that level, again definitely will fall into the same stress. Or chances are there. I am not criticizing because it's a very valuable, good thing but you have to understand prevention and cure is not the final aim. You have to think about the, uh, sorry, cure and the healing is not the final aim. You have to think about the prevention that is not being addressed. so if you, you can rectify that and use it. Venerable sir, could you please explain the difference between samatha and vipassana bhavana? Thiruvan no, it is, uh, if you have that particular person has any experience regarding samatha vipassana, with that respect I can give my interpretation, otherwise these are theoretical questions misleading the, the our team. Our thing is not samatha, not vipassana, the mindfulness. If you have any question or any misunderstanding or clarity necessary mindfulness, I am responsible. But beyond that going, this is samatha, vipassana, for my understanding, it's utterly misleading. Only the teacher I found is Achancha. He never recognized Samatha Vipassana. He only recognized mindfulness. And he was successful. Otherwise, your sectarianism starts in your mind. This is Samatha, this is Vipassana. hardly you can make a difference from the mindfulness point of view. So therefore, I am not destructive. I am telling mindfulness is a thesis, constructive, do it. And when it is doing, according to your liking and disliking, mindfulness will lead rather than your theoretical understanding on the uh, samatha and vipassana traits. So, simply I would say, mind your own business, be mindful. ඉවරයි. ඕ 3:28 වෙලාව. ඉතින් අපිට 3:30යි කියලා ගන්න පුළුවන්. ඒකට විනාඩි 45ක් හම්බ වෙනවා. සක්මනේ විනාඩි 45ක් හම්බ වෙනවා පරියන්කේට. ඒ නිසා අපි හතරයි කාල වෙනකන් සක්මන් කළා හතරයි කාලේතර පහ වෙනකන් පරියන්ක භාවනාවට යොදණ්ඩයි යෝජනා කරන්නේ. ඒ යෝජනාවත් එක්කම අපේ ධර්ම සාකච්ඡාව ප්‍රශ්න විචාරක වල පිළිගන්න තමටන් සුද්ධ කිරීමේ නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.